නිර්වාණ සරණ හැම දිනටම හැම දිනමත්ම අද දවසේදීත් අපි ඊටවත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා සවනට සිසලස දහම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ දෙවැනිදා තවත් අංගවදා දවසක්. ඉතින් සුපුරුදු පරිදි අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අඟහරුවාදා දවසේ මේ ධම්සභා මණ්ඩපයට දැන් වැඩමකම් ලැබුවා. ඉතින් උන්වහන්සේ අපට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් ඉතාමත්ම පැහැදිලි ආකාරයෙන් කියා දෙමින් සිටිනා කාලයක් මේ. ඉතින් මම සම්බන්ධ සිටිනා සීලම දෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පාද නමද নমස්කාර කර සිටිමින්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 සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට ලැබුණ උතුම් සත්‍ය ධර්මය ඔබ අප සියලු දෙනාට ඉගෙන ගන්න ලැබීම මේ සසර ගමනේ ලැබුණ මිනිසත් බව තුල අපට ලැබිච්ච වාග්යම වාසනාවන්තම අවස්ථාව වෙනවා. ඉතින් මේ වාග්යවන්ත වාසනාවන්ත අවස්ථාවදී ඒ පෙන්වා දුන්න ලෝකේ බුදු කෙනෙක් පෙන්වා දෙන බුදු කෙනෙකුට පමණක් විශේෂ වෙන අවිද්‍යාවෙන් වැසිලා පැමිණි මේ ගමනින් එතරවන මග ඉස්මතු කිරීමේ හැකියාව ඇති බුදුරජාන් වහන්සේ විතරක් පෙන්වා දෙනේ දහම අපි මේ විදිහට ඉගෙන ගත්තොත් අපටත් මේ දහම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දහම ඉගෙන ගන්නකොට මම වෙනදා වගේ මතක් කරන්න කැමති බුදුරජාන් වහන්සේ කියන විදිහටම අපි ඉගෙන ගන්නට ඕන බුදුරන් වහන්සේ කියන විදිහට අපි තේරුම් ගන්නට ඕන බුදුරන් වහන්සේ කියන විදිහට අපි ඉගෙනගෙන වෙන විදිහකට තේරුම් ගන්න ගියොත් එතනත් අපට දහම හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්නට ඕනේ අපි කොහෙන් ගියත් බුදුරන් වහන්සේ පෙන්නපු දහම හා එකඟ වෙන විග්‍රහයක් අපට හම්බ වෙනවද නැද්ද කියලා. මේ ලෝකයේ පින්වතුනි කිසි කෙනෙකුට මේ දහමක් ඉස්මතු කරලා දෙන්න බෑ. පසේ බුදු කෙනෙකුටත් හැකියාව නැහැ. පසේ බුදු කෙනෙකුට හැකියාව නැත්තේ කතා කරන්න බැරි නිසාවත් එවැනි විතරකයක් නැති නිසාවත් නෙවෙයි. පසේ බුදුරයන් වහන්සේ නමකට තමන් ලැබපු අත්දැකීම තමන් සම්බුද්ධත්වයට පත් වුණා, පච්චේක බුද්ධ වුණා, සත්‍ය දැක්කා, දැකපු අත්දැකීම විග්‍රහ කරන්න බෑ. ඇයි විග්‍රහ කරන්න බැරි? ඒට අදාළ වචන නෑ දෙන්න ලෝකෙට. එතකොට පුජ්‍යලික අධ්‍යක්ීමක් විග්‍රහ කරන්න පුළුවන් එකම එක්කෙනා බුදුරජාණන් වහන්සේ. පසේ බුදුරණවහන්සේට ඒ හැකියාව නැහැ. ඒ නිසා අන් අයට ශ්‍රාවකත්වයට යොමු වෙන්න බෑ, ධහම දකින්න බෑ. පසේ බුදුරයන් වහන්සේට එහා වෙන කිසි කෙනෙකුට ඒ අත්දැකීම විග්‍රහ කරන්න හැකියාව ලැබෙන්නේ බුදුරන් වහන්සේ අත්දැකීම් විග්‍රහ කරපු වචන ටික නිසා. එහෙමනම් යමෙක් අත්දැකීම විග්‍රහ කරනවා නම් මේ ධර්මයේ දැකලා හරියටම දහම දැක්ක කෙනෙක් විග්‍රහ කරනවා නම් ඒ සියලු අත්දැකීම් බුදුරන් වහන්සේ පෙන්නපු වචනයක ඉස්පිල්ලක්වත් වෙනස් වෙන්න බෑ. මොකද හේතුව එවැනි හැකියාවක් පසේ බුදු කෙනෙකුටත් වෙන හැකියාවක් නැහැ. එහෙනම් අනික් ශ්‍රාවකයෙකුට කොහොමත් තියෙන්න විදිහක් නැහැ. යම් මොනවා හෝ අත්දැකීමක් විග්‍රහ කරනවා නම් සත්‍යයට පැමිණිච්ච කෙනෙක් ඒ සත්‍යයට පැමිණිච්ච කෙනාට අලුත් විග්‍රහයක් දෙනවා නම් එයා සත්‍ය තුල ඉන්න නිසා අනිත් අය වැරදි දෘෂ්ටියට යනවට අකමැතියි. ඒ අකමැතිකම නිසා මෙයාට සත්‍ය විතරයි දෙන්න පුළුවන්. අන්නේ දිය හැකි එකම සත්‍ය බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේට දෙන්න බැරි ඒ එකම විග්‍රහය බුදුරජාණන් වහන්සේ දුන්නා. අන්නේ විග්‍රහය විතරයි ශ්‍රාවකයෙකුට දෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු යමෙක් බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න අර්ථය ඊට එහා විග්‍රහයකට යනවා නම් එතකොට අලුත් අදහසක් දෙනවා. අලුත් අදහසක් දෙන්නේ ශාස්ත්‍රවරයෙක්, ශ්‍රාවකෙක් නෙමෙයි. ශ්‍රාවකෙක් කියන්නේ ශාස්ත්‍රවරයාගේ අදහස. අලුත් අදහසක් හමුනොත් එයා ආයේ ශාස්ත්‍ර කෙනෙක්. එහෙනම් ශ්‍රාවකත්වයේ කියන දේ අපි හොඳට තේරුම් ගන්න වෙනවා. අලුත් අදහසක් ඉදිරිපත් කරොත් එතන ශ්‍රාවකත්වයට නෙමෙයි අලුත් ශාස්ත්‍රූ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි යමෙක් කිව්වොත් බුදුරජාන් වහන්සේ මේක තව සරල කරලා දෙන්න තිබිලා ඊට වඩා සරල කරලා මේ අනිත් ස්වාමීන් වහන්සේ දෙන්නේ කියනකොට අපි තව චෝදනාවක් කරනවා බුදුරජාන් වහන්සේට එක්තර නුවණක් නැහැ. බුදුරන් වහන්සේ මේට අතුන්කල් බලන්න එහෙම හැකියාවක් නැහැ. බුදුරන් වහන්සේට මහා කරුණාවක් නැහැ. ඒ හැම පැත්තකින්ම චෝදනා වෙනවා. මොකද බුදුරන් වහන්සේට කරන්න බැරි දෙයක් බුදුරන් වහන්සේ පෙන්වනට වඩා තවත් සරල කරලා මේ දෙන්න හදනකොට ඒ දෙන්න හදන්නේ බුදුරන් වහන්සේට බැරි හැකියාවක් නේ. මොකද සරල කරලා ධර්මයේ දෙන්න අවශ්‍යතාවයේ කරුණාවට නෙන්නේ. ඉතින් මේ කරුණාව බුදුරන් වහන්සේට වඩා වෙන කාටවත් නැහැ. හැබැයි අපි හිම කිව්වොත් එහෙම අනිත් කෙනා ඊට වඩා සරලව දෙන්නේ කියලා. අපි බුදුරණවහන්සේ කරුණාව ගැන හිතලා නැහැ. ඉතින් ඒ නිසා මේ හැම එකක්ම කල්පනා කරලා බලලා අපි මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන දහමට එකඟ වෙන විදිහටම. එහෙම නොවුනොත් පින්වතුනි බුදුරණවහන්සේගේ වචන භාවිතා කරයි බුදුරණවහන්සේ කියපු විදිහට කියයි තවත් අලුත් වචන කියයි නමුත් ඒ ධර්ම ප්‍රතිරූපකයක්. ඒකට කියනවා පද ව්‍යංජන ප්‍රතිරූපකයක්. පද ව්‍යංජන ප්‍රතිරූපකයක් කියන්නේ අලුත් පද ව්‍යංජනයකින් විග්‍රහයක් ආවා. බුදුරන් වහන්සේ කිව්ව දෙයට අමතර අලුත් පද ව්‍යංජනයකින් ප්‍රතිරූපකයක් ආව විස්තරයක් ආවා. ඒ විස්තරේ තේරෙනවා. අන්න තේරෙන තැනදී මොකද පද ව්‍යංජනයක් කියන්නේ අරක තේරුම් ගන්න බැරි වුණාම අන්න තේරෙන විස්තරයක් එනවා. බුදුරණවහන්සේ අංගුත්තර නිකාය දේශනා කරනවා. එතනදී අර්ථය වැහෙනවා කියනවා. අර්ථය විනාශ කරනවා කියනවා එයා. ඇයි අර තේරණ විග්‍රහයක් දීලා අර්ථය විනාශ කරපු නිසා බොහෝ අකුසල් රැස් කරගන්නවා මේ ධර්ම විනාශ කරන පැත්තට යොමු වෙනවා. අන්න ධර්ම ප්‍රතිරූප කියනවා. බුදුරණවහන්සේ කියපු විදිහටම කියනකොට පද ව්‍යංජන ප්‍රතිරූපක අලුතෙන් දෙන්නේ එතකොට අර්ථය තියෙනවා. ඒ කියන්නේ හිත අර්ථයක් කියන්නේ ගැඹුරුයි කියන්නේ හිතන්න දෙයක්. දැන් අද අපි ගැඹුරුයි ගැඹුරුයි කතා කරනවා. හැබැයි තේරෙනවා. දැන් ගැඹුරුයි කියන දේ අර්ථය මොකද්ද? දැන් මම උදාහරණයක් කියන අපි ලින් කටේ ඉඳලා යට බලනකොට ගැඹුරුයි. කටේ ඉන්නකොට ලින් කටේ ඉන්නකොට යට ගැඹුරුයි. යටට බැස්සට පස්සේ එතනින් එහා ගැඹුරක් නැහැ. ගැඹුරු බව හම්බෙන්න ඕනට තේරෙන එකට නෙමෙයි. අර්ථය හොයන්න ඕනේ. අන්න බුදුරණවහන්සේ දේශනා කරන ගැඹීර අර්ථය අර්ථය හොයන්න තියෙනවා, වැසිච්ච අර්ථය තියෙනවා. ඒ බවක් හම්බෙන්නට ඕනේ. ලෙහිලා හම්බෙනවා නම් ගැඹුරු නෑ. ආනන්ද ස්වාමීන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී මට මේ පටිසම්පා සරලයි කියනවා. ඇයි සරලයි කිව්වේ? ආනන්ද ස්වාමීන් වහන්සේට තේරෙනවා. ආයි ගැඹුරක් කරා ගැඹුරු දේ සරල වගේ හම්බෙනවා. ඇයි ඒ? තේරෙනවා. එහෙනම් තේරුණ තැනදී ආයි එතනින් එහාට යන්න ගැඹුරු හොයන්න දෙයක් නෑ. බුදුරණවහන්සේ දේශනා කරන ඔහොම කියන්න එපා ආනන්ද මේ ලෝක සත්‍යය. ඕක නොතේරුම නිසාම තමයි මේ මේ අවුලෙන් අවුලට යන්නේ. ලෝක සත්‍යයට කියන්නේ. ලෝක සත්‍යයට තේරෙන්නේ ඒ නිසා ගැඹුරුයි. අන්න ගැඹුරු කියන එකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. නැත්නම් අද අපි ගොඩක් වෙලාවට මේ වචන ප්‍රතිරූපකයක් පද ව්‍යංජනයකින් මේ ගැඹුරුයි ගැඹුරුයි කියන දේ හොඳට ගැළපෙලා යනකොට ඉතින් ඒකේ ආය ගැඹුරක් නැහැනේ. ගැඹුරු බව කියන්නේ අපිට අර්ථය හොයන්න යමක් හම්බෙන එක. ඒක දේශනාවල පැහැදිලි වෙනවා. ඉතින් අපි මේ කරුණු සියල්ලක්ම හේතු කරගෙන සම්මාදිට්ඨි සූත්‍ර විග්‍රහයේ <clears throat> ඊටු ටික අපි සාකච්ඡා කරමු මම හිතන්නේ විඥාන නාම රූප ක්‍රියාවලිය පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ ඊළඟට <clears throat> අපි බලන්නට ඕන හැම වෙලෙම මේ පටිසමුපාදේ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් තේරුම් ගන්න ප්‍රතිපදාවත් එක එතකොට අපි පැහැදිලි කරන්නට යෙදුණ බුදුරණවහන්සේගේ දේශනාව තුළ තියෙන විග්‍රහයේදී මේ එකින් එක ප්‍රත්‍ය වශයෙන් හම්බෙනකොට මේ සම්මාදිට්ඨියට පත් වෙන බව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කළ ආකාරයට එතකොට මේ විඥාණය නාම රූපයට ප්‍රත්‍ය විඥාණය නාම රූපේ හොයාගෙන යනකොට ඔන්න නාම රූපයට හේතුව විඥාණය කියලා නාම රූප විඥාන නාම රූප සමුදය ඥාන නාම රූප නිරෝධ ඥාන නාම රූප නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන මේ නුවණ හට ගන්නවා සලායතනයට හේතුව නාම රූපය ඒතකොට සලායතනේ ඥානෙ සලායතන සමුදය ඥානෙ නිරෝධ ඥානෙ මග්ග ඥානෙ හම්බීම සම්මා දිට්ඨිය එතකොට මේ එකින් එකේ කාරණාවේදී සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන බව පැහැදිලි කරා. එතකොට මේ කරුණ ඔක්කොගෙම අපි ඉස්මතු කරගෙන ආවා අපට තේරුම් ගන්න ගොඩක් කරුණු මේ තුලදී හම්බ වෙනවා කියලා. මම මුංචි කාරණාවක් මේ විග්‍රහ කරලා දෙන්න කැමතියි තවත් මේක මේ ඉතුරු කරුණු ටිකක් තේරුම් ගන්න යෑම සඳහා මේ පටිච්චසමුපාද විග්‍රහයක් එක්කනේ මේ සම්මාදිට සූත්‍රය පැහැදිලි කරන්නේ ඒකත් එක්ක දැන් හොඳට බලන්න අපි කලින් සාකච්ඡා කරා මහාත්තිපදොම සූත්‍රයේ ස්පර්ශය විග්‍රහ කරනවා. ඊළඟට මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුංච පටිච්ච රූපේච උපචක්ක විඥාන කියලා විග්‍රහ කරනවා. ඇස ඇති කලී රූප ඇති ඇති කලී ඇසේ විඥාන හට ගන්නා කර විග්‍රහ කරනවා. මහාත්තිපදෝප සූත්‍රයේ විග්‍රහ කරනවා. ඇස ඇතතන රූපේ ඇතිතන විඥානි පහරුණ නැත්නම් ස්පර්ශ වෙන්නේ නැහැ කියලා. එතකොට ඇස ඇතිතන රූපය ඇතිතන විඥානය පහළ වුණ නැත්නම් ස්පර්ශ වෙන්නේ නැහැ. නමුත් මදුපිණ්ඩික සූත්‍රයේ ඇස ඇති තැන, රූප ඇති තැන ස්පර්ශය සිදු වෙනවා. විඥානය ඇති වෙනවා කියනවා. එතකොට මේක හිතන්න ඕන කාරණාවක් කියලා අපට හම්බ වුණා. ඊළඟට පටිසමුපාද විග්‍රහයේදී පස්සයට හේතුව සලායතනේ එහෙනම් ඇස තියෙනවා නම් පස්සේ නෑ කියන්න බෑ. එහෙනම් ඇස ඇති තැන ස්පර්ශය තියෙනවා. ඒතර මදුපිණ්ඩික සූත්‍රයේ විග්‍රහ කරපු කාරණාව හා පටිසමුප්පාද විග්‍රහය, ဒ ුතිය දොය සූත්‍ර විග්‍රහය බලනකොට විඥානයේ ඇස රූප ඇතිතන හට ගන්නවා. මදු හත්තිපදෝම සූත්‍ර විග්‍රහ කරන්නේ හට නොගන්නා විදිහ. අපට ඔන්නෝක අපට අපේ අවිද්‍යාවට ඒක හිතෙන්නේ නෑ. හට නොගන්නා විදිහයි ඇස ඇති තැන රූප ඇති තැන භ්‍රමණාහාර යොමු නොවුනහම විඥානේ පහළ වෙන්නේ නැහැ කියන්නේ හට නොගන්නා විදිහ විග්‍රහ කරන්නේ. ඒක හොඳට හිතන්න. හට ගන්නා විදිහ නෙමෙයි හට නොගන්නා විදිහ. හට නොගන්නා විදිහ විග්‍රහ කරන තැනදී අපි හටගත්ත විග්‍රහයක් දාගත්තොත් අපි කොච්චර මෝඩයිද? හට නොගන්නා විග්‍රහයේදී හටගත්ත දේක විග්‍රහ කරන්න කිව්වොත් අපි ඇස ඇතිතන රූප ඇතිතන සමන්නාහාර යමු නොවුනහම විඥානීය පාතුභාවයේ වෙන්නේ නැතුව පංචපාස්කන්ධේ හටගන්නේ නැහැ කියන්නේ. නමුත් අපි අපි අඥානකමට අපි හිතනවා ආ ඇස තිබිලා රූපේ තිබිලා විඥානයේ පහළ වෙලා හටගත්තේ නැති වුණාට ඇස වෙනම රූප වෙනම තියෙනවා. දැන් මේ විග්‍රහය මොකද්ද? හට නොගන්නා විග්‍රහය. හට නොගන්නා විග්‍රහයට අපේ අඥානකමින් අපි දාගන්නවා ඇසින් රූපේ දැක්කේ නැති වුණාට වෙනම හට ගැනීමක් ඇස රූපයේ තියෙනවා. විඥානයේ පහළ නොවිච්ච ඇස රූපයේ තියෙනවා. හොඳට හිතන්න ඒ කාරණා. හට නොගන්නා විග්‍රහය පෙන්නපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ විග්‍රහයට අපි ආයේ ඔව් හටගන්නේ නැහැ එහෙම. හට නොගත්තට ඇහැ රූපේ වෙනම තියෙනවා. විඥානේ පහළ නොවුනට. බලන්න කොච්චර අපි හිතන ක්‍රමේ තියෙන පරස්පර බව. මොකද අපි එච්චරටම යනවර අපි කැමති දෘෂ්ටියකට යන්නේ. එච්චරටම කැමති. ඒ නිසා අපි අර කාරණාවට යමු වෙනවා. ඒ නිසා එතන විග්‍රහ කරන්නේ හට නොගැනීම මිසක් හට ගැනීම නෙවෙයි. හට ගැනීම විග්‍රහ කරනවා. ඇස රූප විඥානය ඇති තැන ඇසයි රූපයයි සමන්නාහාර යමුණා විඥානේ පහළ වීමේ අන්න හටගත්තා. ඒකට විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒ හට ගැනීමනේ. හට ගැනීම විග්‍රහ කරනකොට අන්න ඇස රූපය ඇතිතන විඥාන පාතුභාවේ අන්න පංචපාස්කන්ධය ඇති වුණා. හට නොගැනීමේදී ඇස රූපය තිබිලා නමන්නාහාර යමුණා විඥානය ඇති වුණාම හටගන්නේ නැහැ කියලාම අපි කියලා නමුත් හට නොගත්තට ඇස රූපේ තියෙනවා. අර්ථය කුළු ගන්නවන්නේ හට නොගැනීමට. හට නොගන්නවා කියලා කියලා හට නොගත්තට ඇස රූපේ තියෙනවා. එතකොට හට නොගත්තට ඇස රූපේ තියෙනවා කියන්නේ හට ගැනීමක් නේ. <clears throat> දැන් ඉබේ තියෙන එකක් නේ මේ ඇස රූපේ. දෙවිමවුප එකක් නේ මේ ඇස රූපේ. මං කරපු එකක් නෙමෙයි ඇස රූපේ. දැන් අපි කිව්වොත් ඇස රූපය තියෙනවා සමන්නාහාරය යොමු වෙන්නේ නැතුව විඥානයේ පහළ නොවුන හට නොගැනීම පංච උපාස්කන්ධයේ පහළ නොවීම පටිච්චසමුප්පාදයට සකස් වුණ නැති වුණාට ඇස රූපේ තියෙනවා. එතකොට ඇස රූපේ තියෙන්නේ මොකකට එක්කද? එක්ක දෙයියමවලා. නැත්තම් තමන්ගේ කැමැත්ත අනුව තමයි හැදලා තියෙන්නේ. එහෙම නැත්නම් eBay. ඒ පටිච්චසමුපාද නෑනේ eBay හැදලා තියෙන්නේ. ඒ දැන් පටිච්චසමුපාදෙන් හටගන්නේ නෑ කියලානේ විග්‍රහ කරන්නේ. ඒක පටිච්චසමුපාදෙන් හටගන්නේ නෑ කියලා විග්‍රහ කරනවා නම් අනිත් විග්‍රහය යන්නේ කොහමද? එක්ක eBay ඇස රූපයක තියෙනවා. නැත්නම් මේක දෙවිමව් එකක්. නැත්නම් මේක මං කරපු එකක්. ඔන්න දෘෂ්ටි වලට යන හැටි. ඒ ඇයි බුද්ධ වචනය ඒ විදිහට ඉගෙන ගන්න නැතිකම. තව විග්‍රහයක් මම පෙන්වන්නම්. ඔය ඔය කාරණාවත් එක්ක අපි යන දෘෂ්ටිය. දැන් මෙතන ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශය හටගන්න හැටි. කුළු ගන්නලා පෙන්නනවා. එතන මේ ස්පර්ශය හටගන්න හැටි විග්‍රහ කරාම දැන් අපි හට නොගන්නා ස්පර්ශය හටගන්නේ නැහැ කියන තැනදී අපි ඇස රූපේ තියෙනවා කියලා දැන් හිතාගෙනනේ තියෙන්නේ. ස්පර්ශය නෑ. ඇස රූපේ තියෙනවා. එතකොට ඇස රූපේ තියෙන්නේ මොකක් එක්කද? අන්න හිතන්න. ඉබේද නැත්තම් දෙයමෙව්වද? එහෙම නැත්තම් තමන් කරගත්ත දෙයක්ද? ඔයකන තීර්ථයන්ගේ දෘෂ්ටි. තීර්ථකයන්ගේ දෘෂ්ටි. චිත්තායතන සූත්‍රය. එතකොට අපි එහෙනම් අර පටිච්ච සමුප්පාදය තුලින් ඇසෙන් රූප දකින්නකොට දැක්මක් ඇති නොවන විග්‍රහය තුල ඇස රූප තියෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් නෙවෙයි නං ඒක ඉබේද ඒක දෙයුමෙවද නැත්නම් තමන් කරාද ඔන්න ඒකට උත්තරේ තිත්ථායතන සූත්‍රය බුදුරණවහන්සේ ලස්සනට දීලා තියෙනවා මොකද අපට හම්බ වෙන කාරණාවනේ මොකද ඔක හම්බෙන්නේ නැතර මනසට ආව කල්පනාවක් ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ මනසින් කල්පනා කරන එකක් අපි අර විතරකයකින් මේ හිතන්නේ ප්‍රායෝගිකව මනදම මනෝවිඥාන එකතු වෙලා හම්බෙච්ච දෙයක්. නමුත් අපි හරි කැමතියි සක්කාය දිට්ඨිය වැඩි කරගන්න, සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. ඒ නිසා මේ අපේ තියෙන සක්කාය දිට්ඨිය වර්ධනය කර ගැනීම කැමැත්ත නිසා අපි කැමති හරි මට බෑ මේක තේරුණා කියලා සතුටු වෙන්න. ඒ නිසා මොනවා හෝ පද ව්‍යංජන ප්‍රතිරූපකයකින් විග්‍රහයක් අපට ලැබෙනවට හරිය සතුටුයි. ඇයි අමට මෙන් ඒ පද ව්‍යංජන ප්‍රතිරූපකකින් මේක තේරුණා. මට තේරුණේ ඇයි? මට තේරෙන්නේ මම ඉන්න නිසා නෙවෙයිද? මට තේරෙන්නේ මම ඉන්න නිසානේ. අන්න අදිමුත් තේර ගාථාවේ තියෙනවා. මගේ දේ නැති වෙනවා කියලා ශෝක කරන දෙයක් නැහැ. මමත්තං සෝවසං ඉන්දං. මම නොලැබෙන කල්හි. එන මම ලැබෙනකොට තමයි මගේ දේ නැති වෙන්නේ මට ලැබෙන්නේ. එහෙනම් මට තේරෙන්නේ ඇයි? මම ඉන්න නිසා. එහෙනම් අපි මට තේරුම් ගන්න තියෙන කැමැත්ත තුලම අපි හම්බ වෙලා තියෙනවා මම ඇති බව අන්න සක්කාය දිට්ඨිය තව දුරටත් වර්ධනය කරගන්න යොමු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒකට අන්න පද ව්‍යංජන ප්‍රතිරූපක එනවා. ඒ අපේ විග්‍රහයට මගේ කෝණයට මට තේරෙන විග්‍රහයකට එන නිසා පද ව්‍යංජන ප්‍රතිරූපකයකට ගිහිල්ලා මම සතුටු වුණා සක්කාය දිට්ඨිය වර්ධනය කරගත්තා ධර්මයේ අර්ථය ඈත් වෙලා ගියා විමුක්ති මාර්ගයේ අයින් වුණා දේශනාවේ තියෙන විදිහ බලාගෙන යනකොට මොකක්ද හම්බෙන්න ඕනත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මෙතන කියන සම්මා දිට්ඨියට පැමිණුණා ධර්මීය අවබෝධ කරගත්තා. සද්ධර්මයට පැමිණියා ගොඩක් විග්‍රහ කරනවා. එතකොට ඒ අස්මිමානය දුර වෙන ප්‍රතිපදාව හම්බුණා. එතකොට මේක එන්නේ කොතනින්ද? මේ ධර්මයෙන්මයි. යෝනිසෝ මනසිකාරය තමයි මේකට මූලාරම්භය. යෝනිසෝ මනසිකාරය මූලාරම්භයෙන් කරගෙන යනකොට ඒ දහම එක මොකද වෙන්නේ? හම්බ වෙන්නේ මම වැරදි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංච පාස්කන්ධය කියන්නේ. පුතඥයා කියන්නේ මොකද්ද? ඇහෙන් රූපේ දකිනකොට නැත්නම් මනසින් හිතනකොට මේ අපේ ජීවිතයේ ලෝකයේ එකතු වෙන අවස්ථාවේදී හටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම රූපය මම වේදනාව මම වේදනාව තුළ මම ඉන්නේ මගෙන් වේදනාව හැදිලා වේදනාවෙන් මම හැදිලා මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය අරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් රූපය කියලා කියනකොට අපේ වර්තමාන ප්‍රායෝගික වශයෙන් දැන් ඔන්න හිතන එක. මනසට හිතන එක. මනදම් මනෝවිඤ්ඤාණය. එතන චේතනාව මොකද්ද? හරි. මම චේතනාව මම හිතන්නේ. දැන් චේතනාව කෙසෙල්ලරටුවක් වගේනේ බුදුරණවහන්සේ දකින්න කියන්නේ. දැන් අපි හිතන එක හරිද වැරදිද? හිතන එක හරිනම් කෙසෙල්ලරටුවක කෙසෙල් ගහේ අරටුවක් තියනවද? අරටුවන්නේ නැහැ. අපි චේතනා මම කියලා අරගෙන. සංඥාව මිරිගුවක්. මිරිගුව කියන්නේ මිරිගුව කියන්නේ බොරුවක්. අන්න අපි ඒක මම කියලා අරගෙන. එහෙනම් ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ මට තේරුම් ගන්න අපි යමක් කරනකොට මොකද වෙන්නේ? මගේ චේතනාවනේ හරි වෙන්නේ. මගේ චේතනාව හරි වෙන්නේ චේතනාව සංස්කාරي මම කියලා අරගෙන සක්කාය දිට්ඨිය වර්ධනය. හොඳට හිතන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රායෝගික වර්තමානයේට. කල්පනා කරන්නට යොමු වෙන්නට ඕනේ දැක්ම ප්‍රායෝගික වර්තමානයේ. දකින්නේ ප්‍රායෝගික වර්තමානයේ. ඒක හොඳට නිරුත්තිපට සූත්‍රවල අතීත අනාගත වර්තමාන කියන එක විග්‍රහ කරනවා. ඥානමත් සූත්‍රවල පටිසමුප්පාදයේ වෙනුමින් වශයෙන් හම්බෙන්නට විග්‍රහ කරනවා. එතකොට එහෙනම් අපට ප්‍රායෝගික අවස්ථාව තුළ තමයි දර්ශනය කියන්නේ. දැක්ම. එතකොට එතන බලන්න ඕනේ පංචීපාස්කන්ධය අපි මම කියලා අරගෙනද නැද්ද කියලා. විසි ආකාරයකින් පෙන්නනවා. එච්චරට මම කියලා අල්ල ගන්නවා. විසි විදිහකට පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ හටගත්ත දේ වර්තමාන හටගත්ත දේ මම කියලා ගැනීම. ඔන්න මම තව මේකට උදාහරණයක් කියන්නේ අපි වැරදියට විග්‍රහ කරගන්න යන තැනදී මේ ධර්මයේ හරියට හෙන්නේ නැති වුනහම පදපතිරූපකාවහම අපි මේ පදපතිරූපක ලස්සනට ගලප ගත්තට පස්සේ අපි යන කෝණ මම මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන කලින් මේ පහුවෙච්ච කාරණාවකට ලස්සන කරුණු ටිකක් මේ කියන්නේ. දැන් අපි කවුරුත් දන්නවා ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද ස්පර්ශය කියන්නේ? ඇසයි රූපයයි විඥාන එකතු වීම. කනයි ශබ්දය විඥාන එකතු වීම. නාසය ගන්ධය විඥාන එකතු වීම. දිව රසය විඥානයි, කය පහස විඥානයි, මන ධම්ම විඥාන එකතු වීමයි ස්පර්ශය කියන්නේ අපි කවුරුත් දන්නවා. එතකොට මේ ස්පර්ශය දැනගත්තා නම් හරියට සෝතාපන්නයි. නමුත් අපි දන්න කාරණාව වැරද්දයි මම මේ පෙන්වන්න හදන්නේ. අසරූප විඥාන එකතු වීම දැන් ඔන්න අපි හිතන්න අපි මානසින් කල්පනා කර කර ඉද්දී අපි අසරූප විඥාන එකතු වීම හිතුවට අපි ස්පර්ශයකට අහු වෙලානේ. කල්පනාවක් විතරයි අසරූප විඥාන එකතු වීම කියන්නේ. ඒතකොට අසරූප විඥාන එකතු වීම කල්පනාවක් විතරක් වෙලා ප්‍රායෝගිකව ස්පර්ශය දුවලා ඉවරයි. දැන් ඔබට ඔන්න හිතන්න කනට ශබ්දයක් ඇහෙනවා අනුමුදස්සි ස්වාමීන් වහන්සේ කතා කරනවා. දැන් වර්තමානයේ ඔබට ඇහෙනවා. ඒ තමයි කන සද්දය විඥාන එකතු වීම. දැන් ඔබට අනුමුදස්සි ස්වාමීන් වහන්සේ කතා කරන කටහඬේදී ඔබට හිතන්න ඔබ කම්පියුටර් ඉස්සරහා හරි ෆෝන් එක ඉස්සරහා හරි නම් ඉන්නේ ඔබට ඒක පේනවා. එතකොට ඇස රූප විඥාන එකතු වුණා. එතකොට මම කතා කරනකොටත් මම කතා කරන දේවල දැන් එක වෙලාවක පටිසමුපාද තව වෙලාවක ස්පර්ශ විවිධ හඳුන ගැනීම හම්බ වෙනවා. නැත්නම් ඔබට හිතන්න gedara කවුරු හරි කතා කරන කටහඬක් ඇහෙනවා. කන ශබ්දේ විඥාන එකතු වුණා. දැන් ඔන්න ඔය ටික ගැන ඔබ හොඳට හිතන්න. ඔබේ කනයි ශබ්දයයි විඥානය එකතු වුණාම මේ ස්පර්ශය ඇති වුණාම මේ ස්පර්ශය එක්කනේ පංචීපාස්කන්ධ හටගත්තේ. එතකොට මේ විඥානය එක්කනේ නාම රූප ක්‍රියාකාරීත්වය තියෙන්නේ. විඥානය හටගන්නේ නාම රූපයෙන්. ඒක හොඳට හිතන්න. විඥානය නාම රූපයෙන් හට ගන්නවා. නාම රූපේ විඥාණයෙන් හට ගන්නවා. එතකොට නාම රූපය දැන් ඔබට කනට සද්ද ඇහෙනකොට හම්බෙන්නේ කවුද? අනුමුදස්සි ස්වාමීන් වහන්සේ බණ කියනවා. මේ සංඥා, ඒ චේතනා, අන්නේ ස්පර්ශ ඒ විග්‍රහයෙන් හම්බෙන්නේ නාම රූප ටික. එතකොට ඊට අදාළවනි විඥානය හටගන්නේ නේද? ඒ නාම රූපයට අදාළවයි ඒ විඥානය හටගත්තේ. ඔබට කවුරු හරි කතා කරන සද්දයක් ඇහුනොත් එතන නාම රූප වෙන එකක් නේද? එතකොට එතන නාම රූප වලට අදාළ නිවිඥාන හටගන්නේ. ඒතර ඒ විඥානට අදාළ නාම රූප හටගන්නේ. ඊළඟට ඔබ මේ ඉස්සරහා කම්පියුටරේ බලාගෙන නම් ඉන්නේ ඇහැට යොමු වෙනකොට අන්න ඇසත් එක්කනේ ඒ නාම රූපේ විඥානය. එතකොට ඔය ස්පර්ශයේදී දැන් ඔබට ඔබ තුලින්ම හිතන්න කනට ශබ්ද ඇහෙනකොට මගේ කටහඬත් එක්ක විඥානය හට අරගෙන ඔබ gedara කවුරු හරි කතා කරන කටහඬකට යොමු කරපු තැනදී විඥානය හටගත්තේ අර හටගත්ත නාම රූප වලින් හටගත්ත විඥානය නැති වෙලානේ. ඒ කියන්නේ gedara කට්ටිය කතා කරන තේරුම් ගත්ත නිමිති නාම රූප ස්වභාවය ඒ වේදන සංඥා චේතන පස්ස මනසිකාර ටික වෙනස් එකක් නේ. ඒතොර ඊට අදාළවන විඥානය හටගන්නේ. ඒ නාම රූපයත් එක්කනේ. දැන් මේ මගේ කටහඬත් එක්ක තියෙන එක නෙමෙයි ඒ කටහඬත් එක්ක. නැත්තම් ඔබ හිතන්න ඔබට පේන දේ එක්ක. ඔන්න එතකොට ඒකත් එක්ක නාම රූප අදාළ විඥාන. එතකොට එහෙනම් දැන් මමත් මගේ කටහඬ අහමින් ඉන්න නාම රූප දුරු වීමෙන් විඥානි දුරු වුණානේ. එතකොට එහෙනම් මේ විඥානය දුරු වෙනවා කියන්නේ විඥාන නැති වෙනවා කියන විග්‍රහයේදී බුදුරජාණන් වහන්සේ විඥානය නැත්නම් මේ පටිසමුප්පාද මේ අංග නිරෝධ වෙන විග්‍රහය පැහැදිලි කරලා තියෙන්නේ කොයි විදිහටද කියලා අපි බලන්න වෙනවා. හේතු නිරුද්ධ වීමේ ඒක නිරුද්ධ වන්නේ හේතු නිරුද්ධ වීමෙන්. හේතු නිරුද්ධ වුණාම නම් විඥාණය නිරුද්ධ වුනේ. ඒ කියන්නේ වෙන විඥානයක් නේ ඔබට හටගත්තේ වෙන කටහඬක් ඇහෙනකොට රූපයක් පේනකොට. මොකද වෙන නාම රූප ටිකක් නේ. එහෙනම් ඒ විඥාණය නිරුද්ධ වුණානේ. වෙන විඥානයක් නේ හටගත්තේ. විඥාන නිරුද්ධ වන්නේ කොතනදද? අවිද්‍යා සංඛාර නිරෝධයෙන් නෙවෙයිද? බුදුරණවහන්සේ ධර්මයේත් එක බලන්න විඥාණය නිරුද්ධ වන්නේ අවිද්‍යා සංඛාර එක නේද? වෙන එකම ක්‍රමයක්වත් නැද විඥාන නිරුද්ධ වෙන බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ විඥාන නිරුද්ධ වෙන අවිද්‍යා සංඛාර නිරුද්ධ නොවි ක්‍රමයක් තියනවාද කොතනකවත් නැහැ එහෙනම් ඔබට මගේ කටහඬ ඇහෙනකොට හටගත් නාම රූප ටිකෙන් විඥානේ ගෝචර වෙච්ච ටික නිරුද්ධ වුණා ඊළඟට වෙන නාම රූප විඥාන ටිකක් න්යාවේ. එතකොට එතන වෙන ටිකක් නේ ඔබට හටගත්තේ. දැන් ඔබ හිතන් ඉන්න අපි කවුරුත් හරියට ධර්මයට යමු නොවි ස්පර්ශය අපි තේරුණා කියලා හිතන් ඉන්න දේ තුලදී අපි දෘෂ්ටියකට යනවා. මොහොතක නිවනක් ස්පර්ශ කරනවා කියලා. ඇයි? ඇයි අරමුණ මාරු වෙනකොට මොකද වෙන්නේ? අරමුණ මාරු වෙන්නේ ඒ විඥාන නිරුද්ධ වෙලානේ. වෙන විඥානයක් නේ හටගන්නේ ඒ නාම රූපේ. ඒතකොට විඥාන නිරුද්ධ වන්නේ අවිද්‍යා සංකා නිරුද්ධ වීමෙන්නේ. ඒ අවිද්‍යා සංකා නිරුද්ධ වුණා කියන්නේ විද්‍යාව ඉපදිලානේ. අරමුණු මාරු වෙනකොට අන්න ෂණික නිවනක් ගැන ඔබ අදහල ඇති දුස්ති. මේ අරමුණක් අතර ඉන්නවනම් ඒ කියන්නේ අරමුණ මාරු වෙන හැටි ඉන්නවනේ මේ අතරක නිවනක් තියෙනවා. ඒ ඒ කරේ සිහිය වීරිය යොමු කරුවොත් අන්නේ නිවන තමයි අල්ලන්න තියෙන්නේ. ඔන්න ඔය විදිය කියන්නේ ඔබ අදහලා ඇති. අන්න බලන්න ඔය විග්‍රහයට අපිව රවට්ටන්න පුළුවන් ඔය ඔය කියපු කාරණා ටික අපි දන්න ටිකෙන් විග්‍රහ කරගෙන ගියාම. එදැන් අපි දන්න ටිකත් එක්ක කල්පනා කරන බලනකොට හරි ඒක. හරිනේ මොහොතක නිවනක් තියෙනවනේ. එදැන් අරමුණු මාර්ගනකොට ඒ අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ නැතුව කවදාවත් විඥාන නිරුද්ධ වෙන්නේ නැහැ. නාම රූප නිරුද්ධ වෙන අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ඒතකොට වෙන නාම රූපටයක් හට ගන්නකොට වෙන විඥානයක් හට ගන්නකොට අර අවිද්‍යාව අර විඥානාම රූප නෙවෙයි නම් එතකොට ඒ අවිඥානාම රූප නිරුද්ධ වන්නේ අවිද්‍යාව නිරෝධයෙන් නම් එතකොට එනම් මොහොතකට අවිද්‍යාව නිරුද්ධ වුණා කියනවා මොහොතකට විද්‍යාව ඉපදුනානි අනිත් අරමුණට යනකොට. ඔන්න බලන්න ස්පර්ශය ගැන අපි තේරුම් ගන්න හිටපු ක්‍රමයේ තුල මේ ලෝකයේ විවිධ දෘෂ්ටි වලට යන හැටි. විවිධ දෘෂ්ටි වලට යනවා. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයට එක යමු වෙන්නේ නැතුව අපි තේරුම් ගන්න කැමතිනේ. අපි හරි කැමති මට තේරුණා කියලා ලකුණු දාගන්න. අන්න ඒ නිසා තමයි ওই දෘෂ්ටියට යන්නේ. දැන් අපි නොහිතුවට අපිට කවුරු හරි කිව්වොත් ඔය ඔය කාරණාව අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඕක වැරදි කියලා අපිට යම් ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසා ඔන්න මොකද්ද එහෙනම් අපට හම්බ වෙන්නේ එහෙනම් වැරද්ද අපි තේරුම් ගත්ත දෙයකනේ. අපි තේරුම් ගත්ත දේ. එතකොට අපි තේරුම් ගත්ත දේ වැරදි. අන්න ශ්‍රද්ධාවෙන් දන්නවා බුදුරන් වහන්සේ පෙන්නපු දේ හරි කියලා. ඒ විදිහට යමෙකුට හම්බ වුණා නම් තමා තුළින් තමන් තේරුම් ගත්ත කාරණාවක් වැරදි ධර්මයේ හරි කියලා. හොඳට හිතන්න. තමා තුළින් හම්බ වුණා නම් තමන් තේරුම් ගත්ත කාරණාව වැරදි ධර්මයේ හරි. හැබැයි ධර්මයේ මට තේරෙන්නේ මම තේරුම් ගත කාරණා වැරදි. ධර්මයට යොමු වෙන්න යොමු වෙන්න හම්බ වුණේ තමන් වැරදි කියලා නෙවෙයිද? ධර්මයට යොමු වෙන්න යොමු වෙන්න හම්බ වෙන්නේ තමන් වැරදි කියලා. අන්න ධර්මී කරා යන කෙනාගේ ලක්ෂණය. ධර්මයට යොමු වෙන්න යොමු වෙන්න අනේ මට මේක තේරෙනවා අනේ මට මේක ගැළපෙනවා කිය කියා යනවනම් Taman නෙමෙයිද හරි සක්කාය දිට්ඨිය නෙමෙයිද වැඩෙන්නේ? අපට හම්බ වෙනවා නම් හැම වෙලෙම මොකද්ද? අනේ මම මේ තේරුම් ගත්ත එක වැරදීනේ. මගේ කෝන්ට ගැලපෙන්නේ. දැන් ඔය ඔය ස්පර්ශ විග්‍රහයෙන් බලන්න කල්පනා කරලා. ඔය අපි තේරුම් ගත්ත ස්පර්ශ විග්‍රහයේදී අපි ෂණික නිවනක් කියන කාරණාවකට යොමු වෙලා දෘෂ්ටියකට අන්න අපට හම්බුණා නම් මේක වැරදි කියලා අපි තේරුම් ගත්ත එක. මොකෙන්ද හම්බෙන්නේ? බුදුරන් වහන්සේ පෙන්නපු ධර්ම විග්‍රහයෙන්. එතකොට ධර්ම විග්‍රහය හරි අපි තේරුම් ගත් එක වැරදි. ධර්ම විග්‍රහය හරි අපි තේරුම් ගත් එක වැරදි. කුමකින්ද යෝනිසෝමනසිකාරය කළේ? ධර්මයට අනුව යෝනිසෝමනසිකාරය කරනකොට ධර්ම විග්‍රහය හරි මන් තේරුම් ගත් එක වැරදි. ඒක තුලදී ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ පින්වතුනි සක්කාය දිටියට පහරක් නෙවෙයිද? ප්‍රායෝගික සිද්ධ වෙන්නේ මම වැරදි කියන එකට පහරක්. අපි අද ලේබල් කරගෙන ආ මම රූපේ මම කියලා ගන්නෑ වේදනාව මම කියලා ගන්නෑ සංඥාව මම කියලා ගන්නෑ කී කී අපි මේ ලේබල් කරගෙන වචන ටික හොයන්න යනවා. ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ. ප්‍රායෝගිකව. අන්න බලන්න අපට ප්‍රායෝගිකව පාරක් හදිනවනම් ධර්මයට ගියසන මම වැරදි කියලා ක්‍රමානුකූලව ඒ ධර්මයේ උල් කරගෙන කරන යෝනිසෝ මනසිකාර්යදි මොකද වෙන්නේ? හැම වෙලෙම තමන්ගේ පැත්තේ වැරද්දක් හම්බෙන්නේ. අන්න ප්‍රායෝගිකව සක්කායදිටට පහරක් වදිනවා. අන්න යාට තමයි ධර්මය හම්බෙන්නේ. එහෙම නැතු පද ප්‍රතිරූපකයෙන් තමන් ගල්ප ගන්න දෙයක නෙවෙයි. එනිසා ඔන්න ඔය කාරණාව එක බලන්න. බුදුරන් වහන්සේ දේශනා කරේ නෑ පින්වතුනි මගේ ඇහි රූපය විඥාන එකතු වීම කියලා. බුදුරන් වහන්සේ දේශනා කරේ මොකක්ද? චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චක් විඥාන. චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චක් විඥාන. මගේ හැ නෙමෙයි. ඇස ප්‍රත්‍යයෙන් තියෙන්නේ. මොකක් ප්‍රත්‍යයෙන්ද ඇස තියෙන්නේ? අවිද්‍යා සංකාර විඥාන නාම රූපපත්ති. අපි ස්පර්ශය තේරුම් ගත්තේ මොකද්ද? මගේ ඇහි රූපය විඥාන එකතු වීමෙන්. මගේ කනයි ශබ්දය විඥාන එකතු වීමෙන් අපි ස්පර්ශය තේරුම් ගත්තේ. හැබැයි අපි ස්පර්ශය තේරුම් ගත්තේ ඔන්න නෑ නෑ නෑ මගේ ඇහැ නෙවෙයි මේ පටිච්චසමුප්පාදයෙන් සිදුවෙන හැකුයි රූපයක විඥාන එකතු වීමෙන් ස්පර්ශය සිදුුනේ කියලා හිතුවේ කවුද? මනදම්ම විඥානයේ මන ධම් මනෝ විඥාන එකතු වෙච්ච ස්පර්ශිනු මම හිතුවේ අන්න මම නොවන හැකින් හටගත්තේ මේ ස්පර්ශය මම නොවන හැකින් ස්පර්ශය හටගත්තේ කියලා හිතුවේ මම මම වූ මන ධම්ම විඥානයකින් කල්පනා කරලා හිතුවේ බාන කොච්චර මුලාවකට අපි අහු වෙනවද හැබැයි මම නොවන හැක් කියලා කල්පනා කරලා අපිත් කැමති අරක මම නොවන හැකින් රූපයකින් විඥානයකින් ස්පර්ශ සිදුනා කියලා සතුටු වෙන්නේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. අන්න ප්‍රායෝගිකව මම හිතන කාරණාව හරි කියලා මට සතුටු වෙන්න පැත්තකට අන්න යොමු වෙන්න කැමතියි. සක්කාය දිට්ඨියම වර්ධනය කරගන්න. එතකොට තව දෙයක් තියෙනවා. ඔන්න බලන්න කල්පනා කරලා. දැන් අපි මේ හිතන කාරණා තුල තියෙනවා මේ පෙන්නුවේ ධර්මයේ තුල තියෙන විග්‍රහය සහ අපි දන්න කෝණය අතර තියෙන පරස්පර බව. අපට ඇත්තටම මේ ධර්මය ඇහෙනකොට ඒකේ පරස්පර බව හම්බෙලා මෙතන වැරදි මම වැරදි කියන දේ හම්බෙනවනම් අන්න ධර්මයට ලකුණක් දීගෙන යනවා යෝනිසෝ මනසිකාරය කරනවා ධර්මය හරි භගවා ජානාමි අහං නජානාමි භාග්‍යතුන් වහන්සේ දන්නවා මම දන්නේ නෑ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරන් වහන්සේ මම ශ්‍රාවකයා බලන්න කොච්චර මේ බුදුරන් වහන්සේ කරා යොමු වෙනවද මේ විදිහට කල්පනා කරනකොට තමන්ට ලකුණක් එන්නේ නැහැ. තමන් හැම වෙලෙම වැරදි කියන ප්‍රායෝගික සක්කාය දිට්ඨිය දුරු කරන ඩපිල්ලක් හම්බෙන්නට ඕන. ඊළඟට තමයි බුදුරන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පින්වතුනි. අපි තේරුම් අරගෙන තියෙන සමහර කාරණා. ඒ තමයි බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ. ඔන්න ඇහි විඥානය හටගත්තා. ඊට පස්සේ කනේ විඥානය, ඊට පස්සේ නාසයේ විඥානය, ඊට පස්සේ දිවේ විඥානය, ඊට පස්සේ කයේ විඥානය. නැත්නම් මේ හයම එකට, නැත්නම් මේ හය වෙන් වශයෙන් ඔන්න ඇහැ හටගත්ත, ඊළඟට මනස හටගත්ත, ඊළඟට දිව හටගත්ත. මෙහෙම විග්‍රහයක් බුදුරණවහන්සේ දේශනා කළා නැහැ. දැන් අපට ගැළපෙන විග්‍රහය මොකද්ද? ඔන්න ඇහැ හටගත්තා. ඊට පස්සේ දැන් ඔන්න අනුමුදා ස්වාමීන් කතා කරන කටහඬ ඊටඟට ඔන්න අර වෙන කෙනෙක් කතා කරන කටහඬ ඊළඟට ඔන්න රූපය මේ අපට හම්බෙන්නේ මොකද්ද? අපට හම්බෙන්නේ පින්වතුනි වෙන් වෙන් වශයෙන් ඔන්න අපි විග්‍රහයක් කරගන්න හදනවා. බලන්න දේශනාවේ කොතනක හරි බුදුරණවහන්සේ මේකෙන් පස්සේ මේක මේකෙන් පස්සේ මේක කියලා තියෙනවද කියලා. හැබැයි මේ හයම එකට කියලා තියෙනවද බලන්න. වෙන් වෙන් වශයෙන් විග්‍රහ කරලා දෙනවා. දැන් ඔන්න බලන්න ලෝක සූත්‍රයේ. සංයුත්ත නිකාය දෙකේ. සක්කාය දිට්ඨි පහන සූත්‍රයේ තියෙන මම හිතන්නේ වගේ විග්‍රහයක්. ලෝක සූත්‍රය විග්‍රහ කරන ඇස. ඇස ඔස්සේ පටිච්චසමුප්පාදය හට ගන්න. ඔන්න දර්ශනයක් යාට හම්බ වෙනවා. ඇස ඔස්සේ පටිච්චසමුප්පාද හට ගන්න. එතන බුදුරණවහන්සේ මේ අවස්ථාවේ ඇසෙන් පස්සේ ආයේ කන ඔස්සේ සිදුවෙනවා කියලා ඊළඟ එකට මනින්නේ නැහැ. කන ඔස්සේ වෙනම විග්‍රහ කරනවා. නාසය ඔස්සේ වෙනම, දිව ඔස්සේ වෙනම. හැබැයි මේක අපි බලන්න ඕනේ ප්‍රායෝගික අවස්ථාව. ඇස ප්‍රායෝගික අවස්ථාව එකනේ මේ විග්‍රහ කරන්නේ. කන මොකද්ද සංකල්පයක් ඊට පස්සේ. අන්න අපි මොකද කරන්නේ? මේ ප්‍රායෝගික අවස්ථාව ගැන විතරක් යමු වෙන්නේ නැතුව මේක බෙදලා සංකල්පයකින් තව විග්‍රහයකට යන්න හදනවා. දැන් ඔන්න හොඳට හිතන්න තව කාරණාවක්. ඇසෙන් පස්සේ කන තියෙන්නේ. ඇස තුලත් නැත්නම් කන කනට ඇහෙන දේ තුලත් මම ඇහෙන කටහඬ එළිය කෙනෙක් ඇහෙන කටහඬ තියෙන්නේ. මේ ඔක්කොම කාල පරාසයක් එක නෙවෙයිද? ඒ කියන්නේ ඇහැ ඊළඟට කන, ඇහැ ඊළඟට මන. ඊළඟට ඔබට මම කතා කරන දේ තුලත් වෙනස්කම් හම්බෙන්නේ මේ කාල පරාසයකට, කාලයකට. කාලයක් යොමු වෙනවා. මම මගේ කටහඬ ඇහෙනකොට වෙන කෙනෙක් කටහඬ ඇහෙන්න තව කාලෙ. එකකින් පස්සේ එකක් වෙන්නේ. එතකොට මේ බුදුරන් වහන්සේ පෙන්වපු විග්‍රහය පටිච්චසමුප්පාදයේදී ඔහොම එකක් විග්‍රහ කරන්නේ පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරන්නේ ප්‍රත්‍යুৎপন্ন බව අතීතනාගත ණය පැමිණෙවිල්ල. ඊළඟට මේ කාලය කියන එක හොඳට හිතන්න. කාලය පනවන්නේ ඔබේ ඉස්සරහා තියෙන කම්පියුටරයේද නැත්නම් මේ ලෝකේ මවපු දෙවියන්ද එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේද නැත්නම් මොකද්ද බාහිර කවුරු හරිද මවන්නේ? නැත්නම් මේ කාලය කියන්නේ Tamanට සාපේක්ෂ දෙයක්ද? හොඳට බලන්න. ඒක මේ බාහිර භෞතික හෝ අද්භූත කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයිනේ. Tamanට සාපේක්ෂ නේද කාලය හම්බෙන්නේ? මට සාපේක්ෂව. පටිච්ච සමුප්පාද විග්‍රහය හම්බෙනකොට කියන්නේ පටිච්ච සමුප්පාද මේ දවදසාංග විග්‍රහය ප්‍රතිඋප්පන්න වශයෙන් හම්බෙනකොට කාලය ඉක්ම වෙනවද කාලය තියනවද ඔන්න ඥානවත සූත්‍රය එක බලන්න අතීත අනාගත වෙනම විග්‍රහයක් ප්‍රත්‍යুৎপন্ন වශයෙන් දකින තැනදී කාලත්‍රය ඉක්ම වෙනවා අතීත අනාගත ණය පැමිණවීමක් තියෙන්නේ මේ දර්ශනයේදී කාලත්‍රය ඉක්ම වෙනවා ඉක්ම වෙන විග්‍රහය පෙන්නපු පටිච්චසමුප්පාදයට අපි මොකද කරන්නේ ඉන්න පුජ්‍යලයාට හම්බ වෙන ලෝකයට කඩලා බෙදලා වෙන් කරලා අපට තේරුම් ගන්න බලනවා. ඒකනේ අපිට මේ එකකින් පස්සේ එකක් අනිකින් පස්සේ අනික. දැන් මේක තියෙන නිසා ඊට පස්සේ අනික තියෙන්නේ. දැන් ඇහැට පෙනුන නිසා ඊට පස්සේ කනට ඇහෙන්නේ. ඇහැට පෙනෙන දැන මම හිතපු නිසානේ කනට ඇහෙන එක ඊට පස්සේ තියෙන්නේ. පටිච්චසමුප්පාද දර්ශනයේදී මොකද වෙන්නේ? මම කියලා ගැනීම වැරදි කියලානේ හම්බෙන්නේ. එහෙනම් හොඳට හිතලා බලන්න මේ පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. දැන් මේ කියපු කාරණා එක්ක ඔබට මං හිතන්නේ ගොඩාක් කාරණා හිතන්න හම්බෙන්න ඇති. මොකද හේතුව අපි හැම වෙලෙම උත්සාහ කරන දෙයක් තමයි මොකක් හෝ Tamanට ගැළපෙනවා කියලා තේරුම් ගන්න එච්චරට මේ සක්කාය දිට්ඨිය අපි තුල පෝෂණය වෙනවා. ප්‍රායෝගිකව. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. අපි බලන්නට ඕනේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රායෝගිකව දුරු වෙන. ප්‍රායෝගිකව කියන්නේ මනසෙන් කල්පනාවත් එක්කත්. හැම වෙලෙම බලන්නට ඕනේ අන්න ඒකත් එක්ක. ඒක දහම හරි කියන කාරණාවත් එක්කම එහෙමනම් ප්‍රායෝගිකව Tamanට පහරක් වදින විග්‍රහයක් ධර්මයේදී හම්බෙන්නට ඕනේ. Tamanට ලකුණක් කඩන විග්‍රහයක් නෙවෙයි. ඔන්න ස්පර්ශය එහෙනම් තේරුම් ගන්න දෙයක් තියෙනවා අපට. අපි හිතපු දේ නෙමෙයි. අපට ගැළපිච්ච රාමුව නෙමෙයි බුදුරණන් වහන්සේ පෙන්වන්නේ. ඒකයි ස්පර්ශයේ තේරුම් ගන්න සලආයතන තේරුම් ගන්න වෙනවා අනිවාර්යෙන්. ස්පර්ශයේ විග්‍රහ කරන්නේ ඇස රූප විඥානයකට වීම. ඇසත් රූපත් අචේතන විඥානයි. ඇස රූප කියන කියන විග්‍රහයේම තියෙන නාම රූපත් එක්ක. ඇස රූප ඇති වෙන්නේ කුමක් නිසාද? සලආයතනයේ ඇස ඇති වෙන්නේ නාම රූපේ. නාම රූප ඇති වෙන්නේ විඥානේ. බලන්න මේ ධර්මයේ අපට කොච්චර හිතන දෙයක් තියෙනවද? නාම රූපය හම්බෙන විඥානි. ඇස රූප චේතන විඥානි හට ගන්න. ඔන්න චක්කු විඥාන ආදී විඥාන කාය හය තමයි විග්‍රහ කරලා පෙන්වන්නේ කුමකටද? මේ පටිච්චසමුප්පාදයේ නාම රූපයට හේතුව විඥාන කියන විග්‍රහයට. එහෙනම් ඇසත් රූපයත් ඇතිතන විඥානයයි. ඇසත් රූපයත් ඇතිතන විඥානයි. ඔන්න ඕක තමයි බුදුරණාහි විග්‍රහය. මජ්ජේ සූත්‍රය බලන්න කල්පනා කරලා යෝ උභන්ති විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. නිදහස් වෙන කෙනා ගැන කියනවා මන්තාන ලිප්පති. මජ්ජේ මන්තාන ලිප්පති. මැද නොනැත්ත තැවරෙන්නේ නැහැ. යෝ උභන්තේ විජිත්වාන අන්ත දෙක තේරුම් ගන්න. අවබෝධ කර ගන්නවා. පැවැත්ම එතකොට මොකද්ද? මැදට තැවරෙනවා අන්ත දෙකට යොමු වෙනවා. ඒක තමයි පැවැත්ම. මැද තැවරෙනවා අන්ත දෙකට යොමු වෙනවා. මැද අපි එකක් විග්‍රහ කරලා ගත්තොත් විඥානය. විඥානයේ මැද ඇස රූපාන්ත දෙකක්. විඥානයේ මැද නාම රූපාන්ත දෙකක්. මැද තැවරිච්ච තැනදී අන්ත දෙකක් ඇත. අන්ත දෙකක් හම්බ වෙලා. මැද තැවරෙච්ච තැනදී අන්ත දෙකක් හම්බ වෙලා. මැද තැවරෙනවා කියන්නේ තැවරෙනවා කියන්නේ ඇත්ත හම්බුන්නේ නැහැ කියන එක. තැවරුන්නේ නැහැ කියන්නේ ඇත්ත හම්බ වුණා. ඇත්ත හම්බ නොවන තැනදීම අන්ත දෙකක් හම්බ වෙලා දෙපැත්තක්. මොකද මේ ලෝකේ හැම එකක්ම තියෙන යමක් තව එකකට සාපේක්ෂව පණවන්නේ. නැත්තම් පණවන්න බෑ. අන්න අන්ත දෙක හම්බ වුණා. එකක් තනියම කොතනකවත් කතා කරන්න බෑ. එකක් තනියම කතා කරානම් ඒක පටිච්ච සමුප්පාද විග්‍රහයක් නෙමෙයි හුදු දෙයක්. ඇයි? ඒක තනියමනේ තියෙන්නේ. ඇස වෙනම තියනවා කිව්වොත් රූපයෙන් වෙන්ව මොකද වෙන්නේ? ඒක සාස්වතයි. ඒ පටිච්ච සමුප්පාද නෑ වෙන්ව තියෙන්නේ ඒක. ඒකට වෙන් පටි වෙන්ව පටිච්ච සමුප්පාදය අනිත් එකට වෙන්ව පටිච්ච සමුප්පාදය. එතකොට මේ දෙක හුදකලාව තියෙන දෙක සාස්වතයි. එතකොට අර අවිද්‍යාව නිරෝධයෙන් මේක දුර වෙන්න විදිහක් නැහැ. ඇයි මේ දෙක වෙන් වෙන්නේ තියෙන්නේ? නාමය අන්තයක් රූපය අන්තයක්. නාමය හුදකලා වෙනම රූපය හුදකලා වෙනම. නාමයත් වෙනම සාස්වතයි රූපයත් වෙනම සාස්වතයි. අන නාම රූප එකට කතාවක් නෑ එතකොට. නම බුදුරණවහන්සේ නන්නේ නාමකායේ පටික සම්පස්සේ රූපකය ආදි වචන සම්පස්සේ. නමුත් අපට හරි කැමති රහතන් වහන්සේම තේරුම් ගන්න යන්න අපි හරිය කැමති නාමයේ විතරක් වෙනම තියෙන පටිසමුප්පාදයක් සිදු වෙනවා කියලා පදවැඤ්ඤන ප්‍රතිරූපකයකින් තමන්ගේ සක්කාදිට්ඨිය තහවුරු කරගන්න අර්ථය විනාශ කරලා දාලා අනිත් පැත්තෙන් අපුඤ්ඤං පසවති අන්න විග්‍රහ කරලා පෙන්නනවා දුක නිපාතේ ඒකට හරි කැමති අර බුදුරණවහන්සේ පෙන්නපු මූලික විග්‍රහයට යන්න කැමති නෑ සක්කාදිට්ඨිය ප්‍රායෝගික සක්කාදිට්ඨිය ප්‍රහාණයට යන්න කැමති නෑ. සිතවිලි වලින් සක්කාදිට්ඨිය ප්‍රහාණය කරගත්තා කියලා ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්ෙන් දිටි නිච්ඡානක්ඛන්තියෙන්. සක්කාදිට්ඨිය ප්‍රහාණය කරගත්තා කියලා සතුටු වෙන්න කැමතියි. ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය වර්ධනයක් සතුටු වෙනවා සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා. එනිසා තමයි අපි මේ සමහරලාට කතා කරන්නේ හරි දැන් මං ස්පර්ශයෙන් නතර වෙනවා. දිට්ඨියක් විතරයි. දිට්ඨියක් විතරයි ස්පර්ශයෙන් නතර වෙනවා නම් කෙනෙක් කෙනෙකුට පුළුවන් නම් ඉතින් එහෙනම් හේතු ඇතිව තියෙද්දි ඵල නැහැ. ඒක බුදුරණවහන්සේ ධර්මයට ගැලපෙන්නේ. හේතු තියෙනවා ඵලේ නැහැ. පස්සේ තියෙනවා තණ්හාව නැහැ. ස්පර්ශයේ තියෙනවා තණ්හාව නැහැ. හේතුව තියෙනවා ඵලේ නැහැ. බුදුරණවහන්සේ ධර්මයටනේ පහරක් හදලා තියෙන්නේ. තමන්ගේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න පදවැන්ජන ප්‍රතිරූපකයකට ගියා. ගිහිල්ලා මොකද වුනේ? ස්පර්ශය තියෙනවා. වේදනාවකුත් තියෙනවා. නමුත් තණ්හාව නැහැ. උපාදානයක් නැහැ. ඒතර අවිද්‍යාවක් නැහැ. එතකොට මේ ස්පර්ශයයි වේදනාවයි ඉබේ හටගත්ත දෙයක්. ඇයි අවිද්‍යාව නැහැ නේද? බුදුරණවහන්සේ වෙන්න පටිසමුප්පාද නෙමෙයි. අවිද්‍යාව ඇතිලා නැහැ ඒක ඉබේ. නැත්නම් තමන් කරපු දෙයක්. නැත්නම් දෙවියමවලා. ඇයි අවිද්‍යාවෙන් නෙමෙයිනේ හට අරන් තියන්නේ. ඇයි රහත් වෙලානේ. එතකොට මේ රහතන් වහන්සේගේ ස්පර්ශයයි වේදනාවයි දෙවියමවපු එක. නැත්නම් මේ ස්පර්ශය වේදනාව තමන්ම කරපු එක. නැත්නම් ඉබේ හටගත් එක. ඊළඟට අනිත් කාරණාව තමයි හේතුව තියෙන ඵලය නෑ. ස්පර්ශ වේදනාව තියෙනවා. හැබැයි ස්පර්ශ වේදනාව හේතු තියෙන තැන ඵල හට ගන්නවනේ. තණ්හා උපාදාන. ඒක නෑ. හේතුඵල ධමනේ. අන්න මොකද වෙන්නේ? විදෝල කෙරවර වෙනවා. අන්තයක් තියෙනවා. විදෝල කෙරවර වෙනවා. අර මේ සත්‍යාස්ත්‍රණ දෘෂ්ටි තියෙන්නේ. විදෝල කෙරවර වෙනවා. අය හේතුව තියෙනවා නම් අය ඵලය නෑ. හේතුව විතරයි ඵලය නෑ. ඒතර බලන්න මේ අපි විග්‍රහ කරගන්න යන කරුණු කොච්චර දහමට පටහැනිද? මේ පද ප්‍රතිරූපක වලින් යොමු වුනහම අර්ථය වැහිලා. දැන් හිතන්න දෙයක් නෙවෙයිනේ. ඒ යෝනිසමනසිකාරය කරන්න දෙයක් නෙවෙයිනේ. ඔන්න වැරද්ද හම්බ වෙනවා නම් යෝනිසමනසිකාරය කරන්න දෙයක් තියෙනවා. ඒ වැරද්දක් නිහම් වෙන්නේ. වැරද්ද හම් වෙන්නේ මොකකට යොමු වීමෙන්ද? දහමට යොමු වීමෙන්. ප්‍රති පද ප්‍රතිරූපකයකට යොමු වීමෙන් නෙමෙයි. දහමට යොමු වීමෙන් අන්න වැරද්ද හම් වෙනවා. පදපති රූපකයෙන් තමන් හරි කියලා ගලපගත්ත කාරණාය වැරද්ද හම්බෙනවා දහමට යොමු වීමෙන් යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨිය. නැත්තම් සක්කාය දිට්ඨිය වැඩෙනවා. අපි සක්කාය දිට්ඨිය වදා ගන්න තමයි ඒක ලස්සන කැමත තියෙන්නේ. තවත් විග්‍රහ කරගන්නවා. රහතන් වහන්සේලා දෙනම විග්‍රහයේදී සෝපාදිශේෂ අනුපාදිශේෂ පරිනිබ්බාන දෙක ඇයි එච්චරට අපි කැමතිනේ කොහොම හරි මම හරි මට තේරෙනවා මම මේ ධර්මයේ මම හරියට දන්නවා මෙහෙමයි මේක ගැලපෙන්නේ කියලා සක්කායදිට්ඨිය තහවුරු කරගන්න ප්‍රායෝගිකව කැමතිනේ ඒ නිසා මොකද කරන්නේ අන්න සෝපාදිශේෂ පරිනිබ්බාන අනුපාදිශේෂ පරිනිබ්බාන විග්‍රහයේදී අන්න විග්‍රහ දෙකත් එක්ක සෝපාදිශේෂ අනුපාදිශේෂ විග්‍රහයේදී අන්න ඉතුරු වෙන සහ ඉතුරු වෙන්නේ නැහැ කියන දෙයත් එක්ක ලස්සනට ගැලපෙනවා හැබැයි එතන ටිකක් කල්පනා කරේ නැහැ මේ නිවන ගැනයි මේ දෙකම විග්‍රහ කරේ කියලා. සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ දෙකම විග්‍රහ කරේ නිවන ගැන කියලා හිතුවේ නැහැ. ඒ වගේම නිවන ගැන හමු වෙන්නේ සෝතාපන්න කෙනාට කියලාත් හිතුවේ නැහැ. ඒක වචනයක් විතරක් වෙලා අන්න විග්‍රහ කරගත්තා. එහෙම නැත්නම් තමන්ගේ කෝණයට අහුවෙච්ච නිවනක් විතරක් වෙලා අන්න තේරුම් ගත්තා. ඒ නිසා ඒ සෝපාදිශේෂ අනුපාදිශ විග්‍රහය Taman තේරුම් ගත්ත නිවනක්නේ. ඒ නිසා ඒකට ගැලපුණා. හැබැයි බුදුරණවහන්සේ පෙන්නපු නිවීමට නෙමෙයි. Tamange තේරුම් ගත්ත දෙයට. මෙන්න මේ විදිහට මොකද කරන්නේ? අර Tamange කෝණේ තහවුරු කරගන්න තහවුරු කරගන්න සක්කාය දිට්ඨිය වර්ධනය කර ගැනීම සඳහා බුද්ධ දේශනාවෙම කරුණු ගන්නවා. අරගෙන මොකද කරන්නේ? මේ මම තීරුම් ගත දේ හරි. මේක මේකට ගැළපෙනවා. Taman හරි. සක්කාය දිට්ඨිය වර්ධනය කර ගන්නවා. ඊළඟට දැන් තවත් ඒව ගන්න ලෝක මේ කාන්ද සූත්‍රේ. කාන්ද සූත්‍ර සංවිතනිකායේ තුනේ. අන්න එතනත් විග්‍රහ කරලා පෙන්නනවා. බුදුරණාහි විග්‍රහ කරනවා දැන් මෙතන මේ අපි අර තමන්ගේ කෝණීය වර්ධනය කරගන්න සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න අපි කෝණෙන්නේ බලන්න. එතකොට හම්බ වෙනවා. කොහොමද හම්බෙන්නේ? රාහතන් වහන්සේට ස්කන්ධ විතරයි තියෙන්නේ. අනිච්ච පුතජන කෙනා රහත් නොවෙච්ච කෙනාට උපාදානස්කන්ධම තියෙනවා. ඔන්න අපේ කෝණයට ගැලපුණා. හරි ලස්සනයි. තමන්ගේ සක්කාය දිට්ඨියටත් හොඳයි. හැබැයි බුදුරණවහන්සේ දුන්න විග්‍රහය හොඳ නුවණින් බැලුවේ නැහැ. මොකද බුදුරණවහන්සේ කන්ද සූත්‍ර විග්‍රහ කරන්නේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණේත දුර ළඟ සියුම් ගොරෝසු මෙන්න මේ කරුණු තුල යම් රූපයක් ඇද්ද එයට තණ්හා කිරීම උපාදානස්කන්ධ ඒ අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර කියන පනේ දුරළඟ සියුම් ගොරෝසු කියන දේ තුල යම් රූපයක් ඇද්ද ඒට තණ්හා නොකිරීමේ උපාදාන ස්කන්ධ නිරුද්ධයි ස්කන්ධ විතරයි. ඒ ටික එච්චර ගණන් ගත්තේ නෑ. අපිට හිතන්න ඕනේ නේ යෝනිසු මනසිකාරයක් ඕනේ. ධර්මයේ හොනට යෝනිසු මනසිකාරයක් ඕනේ සක්කායදිට්ඨි ප්‍රහාණය හිතින් තිබ්බනම් ඇති. ප්‍රායෝගික ඕනේ නෑ. ඒ නිසා අරක අවශ්‍ය නෑ. එතන මොකද්ද කියන්නේ කියලා ඔන්න කල්පනා කරන්නේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ ගොරෝසු සියුම් කාට සාපේක්ෂවද පැනවෙන්නේ ෆෝන් එකකට සාපේක්ෂව දෙවියෙකුට සාපේක්ෂ දෙවියෝ පනවන දෙයක්ද බ්‍රහ්මියමවන දෙයක්ද ඉබේ එන එකක්ද නැත්නම් ඒක මේ තමන්ගේ මේ පුජ්‍යලයකට සාපේක්ෂවද පැනවෙන්නේ පුජ්‍යලයකට සාපේක්ෂව පැනවෙන දෙයක් පටිච්ච සමුප්පාද දර්ශනීය දැක්ම කියන්නේ ඒ පැනවීම ඉක්ම වෙනවද නැද්ද? ඒ පැනවීම ඉක්ම වෙනවා. පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ පැනවීම ඉක්ම වුණා. එතකොට මේ විග්‍රහ කරේ කොහෙටද? මෙන්න මේ පුජ්‍යලයේගේ අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත දුර ළඟ සියුම් ගොරෝසු කියන පනවගත් කෝණයේ තුල රූපයට උපාදානිනේ රහතන් වහන්සේට. ඒ වේදනාවට උපාදාන නැහැ රහතන් වහන්සේට. පුජ්‍යලේ පනවගත කෝණයට. පටිච්චසමුප්පාදයේ දර්ශනීය දකින්න තැනදී ඒ පනවගත කෝණේ වැරදි කියලා හම්බ වෙන්නේ. එතකොටයි මමත් ඉවරද්දක් හම්බ වෙලා තියෙන්නේ. පනවගත කෝණෙත් අයින් වෙනවා මමත් ඉවරද්දක් හම්බ වෙනවා. අන්න පටිච්චසමුප්පාද දර්ශනීයදී. දැන් අපි පටිච්චසමුප්පාදයට දාගන්න යනවා. ඒක හැබැයි අර විග්‍රහයේ තුලම පැහැදිලිනවා. පටිච්චසමුප්පාද දර්ශනයේ විග්‍රහ කරන දෙයක් එක නෙවෙයි කතා කරන්නේ කියලා. ලෝකේ පැනවීමත් එක්ක කතා කරන්නේ කියලා. නමුත් අපි අර සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්නම යන නිසා සිතවිල්ලකින් ප්‍රහාණය වුණා කියලා සක්කාය දිට්ඨියම වර්ධනය කරගන්න යන නිසා අපි යන්න අර කරුණු අරගෙන සාහවුරු කරගන්නවා. මේක මෙහිමයි මේක මෙහිමයි කියලා. එතකොට එහෙනම් බලන්න මේ පැහැදිලි කරේ ස්පර්ශය පිළිබඳ විග්‍රහය කරුණු ටිකේදී ස්පර්ශයේ තේරුම් ගත්ත කාරණාව කොච්චර වැරද්දක් තියෙනවද? ඔන්න ඕක කෙනෙකුට හම්බ වෙනවනම් එයා Tamanට පහරක් ගහගෙන Tamanට ප්‍රායෝගිකව පහරක් ගහගෙන මොකක් එක්කද? ධර්මයේ ඇහිලා ධර්මයේ එක්ක සංසන්දනය කළ යෝනිසමනසිකාරය කරමින් Tamanට ප්‍රායෝගිකව පහරක් ගහගෙන අර වචන දැන් අපි කැමති ඉන්නේ වචන ටිකකින් රූපේ මම නෙමෙයි වේදනා මම නෙමෙයි සංඥා මම නෙමෙයි ඒක මගේ නෑ මම නෑ කියලා අපි වචන ටිකකින් ඔකට යන්න කැමැත්තනේ තියෙන්නේ ප්‍රායෝගිකව බලන්න දැන් මේ කනට ඔබට මේ සද්දය ඇහෙනකොට ධර්මයේ ඇහෙන තැනදී ප්‍රායෝගිකව ඔබ හිතන කාරණාව ඔබේ කෝණය මනද මනෝවිඥානික ඔබ තුල ඇතිවෙච්ච අදහස ඔන්න ප්‍රායෝගිකව ඔබ තුල හතකාස අදහස මේ ස්පර්ශය කියන්නේ මේකයි හරි කියන චේතනාව දැන් ඒක වැරදි කියලා නේද ධර්මයේදී හම්බ වෙන්නේ මේ ඒ අහන තැනදී මේ යෝනිසු මනසිකාරය. ඒතර ප්‍රායෝගිකව පංචපාස්කන්ධයේ තමන් ගත්ත චේතනා සංඥා ටික වැරදි. එතන මම කියලා දාගත්තේ මගේ ටික වැරදි කියලානේ හම්බෙන්නේ ප්‍රායෝගිකව. අන්න සුතව ආර්ය ශාවකෝ ධර්මය අහනකොට සුතව ආර්ය ශාවකෝ සුතවත ආර්ය ශාවකේ කවුද? අරියාණං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසාණං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ අන්න එතකොට මොකද වෙන්නේ ප්‍රායෝගිකව රූපං වත්තතෝ නසමුනුපස්සති රූපවන්තං වා නසමුනුපස්සති අන්න ප්‍රායෝගිකව යන වැඩපිළිවෙල ප්‍රායෝගික වැඩපිළිවෙලක් එතන හම්බ වෙනවා නමුත් අපි එහෙම කැමති නෑ මොකද අපි කැමතිනේ මට ප්‍රායෝගික වැඩපිළිවෙලක් හොයාගෙන යන්න අපි හරිය කැමති මට ප්‍රායෝගික වැඩපිළිවෙලක් හොයාගෙන යන්න. ඇයි අපි තාම ඉන්නේ මම ඉන්නවා. මේ නිත්‍ය සැප ආත්ම දෘෂ්ටියේ ඉඳලා මටම වැඩපිළිවෙලක් හොයාගෙන යන්න කැමති. දහම හරිය නෙමෙයි. මටම වැඩපිළිවෙලක් හොයාගෙන යන්න කැමති. එච්චරටම සක්කාය දිට්ඨිය. ඒකයි බුදුරණවහන්සේ උදාහරණ දෙන්නේ කට කහනවට නෙවෙයි. නිකම් මිනිස්සු බය කරන්න නෙවෙයි. හිතට ආපු සිතුවිල්ලක් නෙවෙයි අර අශ්‍රෝමයක් 100කට පල්ලා විදින උදාහරණෙ දුන්නේ. හොඳට හිතන්න. අපි ওই උදාහරණ ගැන හිතන්නේ නැහැ. හිතට ආපු සිතුවිල්ලක් මිනිස්සු බය කරන්න දුන්න එක නෙවෙයි ඇත්ත කිව්වේ. දැන් අපට ගලකින් ගහන්න බෑ ලණුවකට ඉලක්කෙට. ලණුවකින් ලණුවකට ගහන්න බෑ ඉලක්කෙට. කෙස්ලොමකින් කෙස්ලොමට ගහන එක හිතන්නවත් බෑ. අශ්ලෝමයකින් අශ්ලෝමයකට ගහන එක අශ්ලෝමයක් 100කට පල්ලා එවැනි එකකින් ගහන එක හිතා ගන්නවත් බෑ. ඒක ලේසි කියන සක්කායදිට්ඨිය කරනවට වඩා. මේක බුදුරණවහන්සේ නිකන් හිතට ආව ගියක් කිව්ව නෙමෙයි. මිනිස්සු බය කරන්න කිව්ව නෙමෙයි. එච්චරටම අහු වෙනවා. එච්චරටම සක්කායදිට්ඨියට අහු වෙනවා. කොහෙන් ගියත් අහු වෙනවා. ධර්මයට ඇවිදින්න ධර්මයේ මුවාමි අන්න සක්කායදිට්ඨිය අහු වෙනවා. ප්‍රායෝගිකව වර්තමානයේ තුල අපට හම්බ වෙනවා නම් සක්කාය දිට්ඨියට පහරක් වදින ප්‍රතිපදාව ප්‍රායෝගිකව අන්න එතකොට යාර ප්‍රීතිය හටගන්නේ බොජ්ජංගයක් නෙවෙයි අංගයක් හැටියටයි කුමද්ද සතිය එන්නට ඕන නැත්තේ බෝධි අංගයක් හැටියට ධම්මවිචේ අවබෝධ අංගයක් අවබෝධයේ අංගය කියනකොට දුක පිරිසිදු හොයන. ඒ කියන්නේ වර්තමානයේ ප්‍රායෝගිකව හටගත්ත දුකක් මේක හටගත්තේ මේ හේතුවෙන් මේ හේතු නැත්තම් නැති වෙනවා මේකයි මාර්ගය කියලා ප්‍රායෝගික අවස්ථාවේදී අන්න යොමු වෙන දේ තියෙන්න ඕනේ බෝධිආංගයක් වෙන්න. ඒකත් එක්ක සිහිය සමාධිය තියෙන්න ඕනේ. ඒකත් එක්ක ධම්මවිචේ විරිය ප්‍රීතිය තියෙන්න ඕනේ. එතකොට ප්‍රීතිය කියලා පෙන්වන්නේ අන්න ඒ කාරණාවත් එක්ක. ඔන්න ඔය ප්‍රතිපදාවයි හම්බ වෙන්නට ඕනේ ඇත්තේ. එතකොට එහෙනම් මේ කරුණු ටිකේ තවත් මේ පෙන්වලා දුන්නේ මේ ස්පර්ශය සහ අපිට මේ සම්මාදිට්ඨියටපත් වෙනවා ස්පර්ශය දැකීමෙන් කියන විග්‍රහය ආයතන තේරුම් ගැනීමෙන් කියන විග්‍රහයත් එක්ක එතකොට මේ ආයතනට හේතුව නාම රූප නාම රූපය කියලා විග්‍රහ ගන්න වේදනා සංඥා චේතනා පස්සේ මනසිකාර හතර මහා ධාතු හතර මහා ධාතු උපාදානින් හටගත්ත දේ ඔක් කියන නාමය සහ රූපය එතකොට මේ නාමය සහ රූපයත් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් පවතිනවා කියලා බුදුරණවහන්සේ මහා නිදාන සූත්‍රයේ නාමකායේ පටිඝ සම්පස්සේ රූපකය අධිවචන සම්පස්සේ කියන මේ විග්‍රහය පෙන්වා දෙනවා මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් හම්බ වෙන්නේ කියලා. එතකොට නාමය රූපකාය නැත්තම් පටිඝ සම්පස්සයක් නැතුව නාමයක් කතා කරන්න බෑ. රූපය අදිවචන සම්පස්සනතු කතා කරන්න බෑ. එහෙම කතා කරනවා නම් ඒක සාස්ත්‍රත ඒකාන්ත වෙනම හුදකලා තියෙන දෙයක්. තව අන්තයකට ගිහිල්ලා සත්‍ය වශයෙන් කතා කරනකොට මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිසා මේ නාම රූප ක්‍රියාකාරීත්වය නිසා තමයි ඇසක් හම්බ වෙන්නේ. මේ නාම රූප ක්‍රියාකාරීත්වය නැත්නම් ඇසක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ මහානිදාන සූත්‍රය ගත්තොත් එහෙම ඇස විග්‍රහයත් ඒ කියන්නේ ආයතන විග්‍රහයකුත් යෙදිලා නැහැ. මොකද හේතුව දැන් අපට තමයි අපට හම් වෙනකොට ආයතනීය පුජ්‍යලයට ලෝකයේ වෙන් වශයෙන් කාලත්වයක් එක්කනේ දැන් වර්තමානයේ එක ගත්තොත් මගේ ඇහැ පේන තැනදී මං ඇහැ ඔස්සේ කතා කරනකොට පටිසමුප්පාදය මට කන ගැන කතා කරන දෙයක් නෑ. හොඳට හිතන්න. පටිච්ච සමුප්පාදය තුල ඇහැනම් ප්‍රත්‍යක්ෂය. ඇහැනම් වර්තමානය. ඇහැ ඔස්සේ නම් සිදුවන්නේ මේ දකින තැනදී පටිසමුපාද න්‍යායදී කාලත්‍රය අතීත අනාගත කියන දේ ඉක්මවන ප්‍රතිපදාවක් ඒවට වෙනම කරුණු විග්‍රහ කරන්නේ ඥානසූත්‍රයේ ණය පෙමණිවිල්ල දර්ශනයේදී අන්න ඇස කියලා කියන්නේ වර්තමානයේ ප්‍රායෝගික. එතකොට කන ගැන හිතන එකක් යෙදෙන්නේ නැහැ. කන යෙදෙන්නේ ඊට පස්සේ. පටිසමුප්පාද දැක්කො දැන් අපි පටිසමුප්පාද කියන එක වචන ටිකක් විතරනේ. මේ දර්ශනයක්, දැක්මක්. මේ දැක්මේදී ඇහැ ගැන හොයනකොට කන ගැන කතා කරන එක ඊට පස්සේ වර්තමානයේ කන නම් ඇහැ ගැන කලින් නැත්තම් නහය ගැන ඊට පස්සේ වර්තමාන දර්ශනය කතා කරන්නේ පටිසමුප්පාද. වර්තමාන දර්ශනයේ කතා කරනවා නාම රූප විග්‍රහය. නාමයේ පටික සම්පස්සේ රූපය ආදී වචන. ඔන්න ඔය විග්‍රහය වර්තමානයේ හම්බ වෙන එක ඇහැක කනක නාසයක දිවකමයි වණක. වර්තමාන ජීවිතයක බලන්න ඕනේ. ඒතොර අර කාලත්‍රය අතහැරිලා. අන්න ඒ විදිහට ඇහැ ප්‍රායෝගිකව නාම රූපයෙන් හටගන්නව බව හම්බ වෙනවා නම් මගේ ඇහෙන් පස්සේ මගේ කන තියෙනවා කියන තැනදිම ඇහෙන් පස්සේ අනිද්දී මගේ කනයි මගේ නාහයයි මමත් එක්කනේ තියෙන්නේ මෙන්නේ. පටිච්චසමුප්පාද දර්ශනයක නෙමෙයිනේ. මමත් එක්ක මෙන්නේ. මේ දර්ශනය කියන එක සහ මමත් එක්ක මැනීම කියන්නේ දෙකක්. දර්ශනය කියන්නේ දැක්මක් මමත් එක්ක මැනීම කියන්නේ දර්ශනය නැතුව කල්පනාවක් විතරයි. සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිට්ඨිනිච්ඡානක්ඛන්ත කියන රාමෙ මැනීමක් විතරයි. අන්න වර්තමානයේ බලන්න හොඳට කල්පනා කරලා. දැන් බලන්න එහෙනම් මේ ධර්මයේ හරියට ධර්මයට යොමු වෙන්න යොමු වෙන්න වදින්නේ පහර කාටද කියලා. හරියට ධර්මයට යොමු වෙන්න යොමු වෙන්න වදින්නේ පහර මට. මම තේරුම් ගත්ත දෙයට මම තේරුම් ගත්ත දෙයට පහර වදින්නේ මට පහර දීමත් එක්කනේ ප්‍රායෝගිකව වර්තමානයේ තමන්ගේ සංඥාවට සමන්ගේ චේතනාවට මම කියලා ඒ චේතනා සංඥා යෙදීමේ වැරද්ද හම්බෙන්නේ. තණ්හා කරනකොට අර කොම්පිට උදාහරණ දෙන්නේ සත්ත්ව සූත්‍රයේ. අර සෙල්ලම් වලින් හදන වැලිබත් පොඩි ළමයි ඒවා විනාශ කරලා දානවා ඡන්දේ දුර වීම. පංච උපාදානස්කන්ධේ තණ්හාව ඇති වෙන්නේ උපාදානයේ මම බැස ගැනීම ප්‍රායෝගිකව ඒ චේතනාව මගෙනේ සංඥාව මගෙනේ එහෙනම් ඒ කාරණාවට මේ ආත්මය කියලා ගත්තේ ධර්මයේදී පහරක් වැදුනේ ඒකටනේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න ධර්මයේ තියෙන්නේ ඒ යෝනිසු මනසිකාරයක. අන්න බලන්න එනම් මේ ආයතනයේ හොයනකොට නාම රූප ප්‍රත්‍යයෙන් කියලා බුදුරණවහන්සේ දුන්න විග්‍රහයක බලන්න ඕනේ. පෙන්නපු විග්‍රහයක බලන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ආයතනයේ හටගන්නේ. හැබැයි අපි කැමති ආයතන හයක් තියෙනවා මෙතන. ඒ හය ඇහැ තියෙනවා, ඊළඟට කන වෙනම, නාසය වෙනම, දිව වෙනම, කය වෙනම, මේක වෙන වෙනම තියෙනවා. ඊළඟට මේ වෙන වෙනම තියෙන දේ නාම රූපයෙන් තමයි හටගන්නේ. එක මොහොතක මේක නැහැ. එක එකින් එක මොහොතක් පාසා සිදු වෙන්නේ ඊළඟට ඇහෙන් ඊළඟට මනසට ගිහිල්ලා හරි නැත්නම් කනෙන් මනසට මේ විදිහට ඊට පස්සේ මේකට යන්නේ මේ මැනීම ඔක්කොම මොකද්ද මේ සියල්ලක්ම පින්වතුනි අපේ කෝණයට හම්බ වෙන ටිකක් නේ. මම ඉඳලානේ මේ දේ අපට හම්බෙන්නේ. සද්ධාරුචි අනුසව ආකාර පරිිතක දිටිනිඥානක් අන්තිරාමුවටනේ ඒ තේරුම් ගැනීම ඒක මේ කාලයකට අයිති කරපු දෙයක් නේ. කාලයක පැනවීමකට යොමු වෙච්ච දෙයක් නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි මේ කාලයේ පැනවීම ඉක්ම වෙනවා. සියලු කාලයේ පැනවීම ඉක්ම වෙනවා. කාලය පැනීම ඉක්මනවා කියන්නේ ක්ෂණයක් නෙමෙයි. ක්ෂණයක් කියන්නේ කාලයක්. අතීත ක්ෂණයක්. අනාගතය ක්ෂණයක්. ක්ෂණය කියන තැනත් කාලයක් තියෙනවා. කාලය කියන්නේ යෙදෙන්නේ නේ අවිද්‍යාව ශේෂ විරාග නිරෝධයි. එහෙනම් බලන්න පින්වතුනි මේ ධර්මයට යොමු වෙනකොට අපිට මේ පටිච්චසමුප්පාදයේ තුල මේ සලායතනයේ හේතුව නාම රූප බව දැක්ක තැනදී එයා සම්මාදිට්ඨියට යමු වෙනවා කියනවා. සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙනවා කියනවා. සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ ඇයි? සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්නේ මම කියලා ගැනීම ප්‍රායෝගිකව වැරද්ද හම්බ වීමෙන්. ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒ දර්ශනීය ප්‍රත්‍යක්ෂයක්. දර්ශනීය කල්පනාවක් නෙමෙයි. දර්ශනීය ප්‍රහාණ වෙන ආශ්‍රවී දර්ශනීය කියන්නේ ප්‍රත්‍යක්ෂයක් මිසක් කල්පනාවක් නෙමෙයි. කල්පනාව අපට දෘෂ්ටියක් අහපව. අනුශ්‍රවයකට ගිහිල්ලා බලන්න බුදුරණවහන්සේ පෙන්නපු මේ අවබෝධී ශ්‍රද්ධාව රුචිය අනුශ්‍රවය ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති ඉක්මවනවා කියලා පෙන්නන මේ විග්‍රහය කොච්චර සුන්දර වැඩපිළිවෙලක්ද ඒක අපට ඔන්න ඔය ටික හම්බ වෙනවා නම් මේ ධර්මයත් එක්ක අන්න එතන තමයි අපිට ප්‍රායෝගික වැඩපිළිවෙල හම්බෙන්නේ එතකොට මේ නාම රූපයට හේතු විඥානයි ඔන්න ඒකට නලකලාප සූත්‍රයේ බටමිට දෙකක් හේතු කරලා විඥානය නාම රූපේ අන්‍යෝන්‍ය වශයෙන් පවතිනවා. නාමයට විඥානය තේරෙනවා, විඥානයට නාමය තේරෙනවා. මේ දෙක වෙන් වශයෙන් පවතින්නේ නැහැ. වෙන් විඥානයට හම්බෙන්නේ නාම රූපයක්. නාම රූපයට හම්බෙන්නේ විඥානයක්. මේ දෙක කිසි තැනක වෙන් වෙන්නේ වෙන් වුණා නම් විඥානයේ විඥාන විග්‍රහය නැහැ. අනිදස්සන විඥාන විග්‍රහයේ පැහැදිලි කළ පෙන්වන්නේ විඥාන විග්‍රහය පැනවෙන දේ ඉක්මව බව. නමුත් අපට වෙනම විඥානයක් එක තිබිලා. අනිදර්ශන විඥානීය විග්‍රහය පෙන්නලා දෙන්නේ විඥානයේ යම් කිසි විදියකට පැන වෙනවා නම් ඒ පැනවෙච්ච විදිය ඉක්මෝපු විග්‍රහයකුයි අනිදර්ශන විඥානය කියන්නේ. අපි ඒව හිතන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් මේ දෙක කවදාවත් හුදකලාව වෙන්ව පවතින දෙයක් නෙමෙයි. දැන් අපි අද මේ කරුණු තේරුම් ගන්නකොට අර ලෝකේ මිම්මෙන් මනින්න යනවනේ. ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා අරූපේ නාමයේ විතරයි රූපේ නෑ. අසඤ්ඤේ රූප විතරයි නාමේ නෑ. එතකොට මේක කොහොමද මේ පවතින්නේ? මොකද්ද මේ විග්‍රහය? බලන්න අපි මෝඩකමින් මෝඩකමට උපරිම ගිහිල්ලා සක්කාදිට්ඨියට බැහැගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පැත්තකට දාලා ඒ හිතන වැඩපිළිවෙලේ හැටි මූලපරයය සූත්‍රයේ හොඳට බලන්න ඒකේ විග්‍රහයේදී මේ ලෝක විග්‍රහය අසඤ්ඤ අරූප මේ සියලු ලෝක විග්‍රහය පුතඥයට මඤ්ඤණාවක් ඇති බවක් හම්බ වෙලා. සීකයට මාමඤ්ඤේ වැරද්දක් එක්ක හම්බ වෙන්නේ. ඇයි වැරද්දක් එක්ක හම්බ වෙන්නේ? දර්ශනය නිසා. පටිච්චසමුප්පාද දර්ශනය නිසා වැරද්දක් එක්ක ලෝකේ හම්බ වුණා. මාමඤ්ඤේ විධානයක් එක්ක. එතකොට අරූපය කියන්නේ මොකද්ද? අසඤ්ඤය කියන්නේ මොකද්ද? සත්‍ය නොදකපු පදනම නිසා ලෝකයා පනවගත්ත අවිද්‍යාවෙන් යුක්ත ලෝකයා පනවගත්ත එකක් නේද? අරූපය කියන්නේ අසඤ්ඤය කියන්නේ. මේක බුදුරන් වහන්සේ බුදු වෙලා අරූපය මෙවුවාද ලෝකේ? අසඤ්ඤයක් මෙවුවාද? නෑ. මේක මේ ලෝකේ පැනවෙච්ච දෙයි. පටිච්ච සමුප්පාද දර්ශනය දකිනකොට ඒ පැනවීම හරිද ඒ පැනවීම වැරදිද? ඒ පැනවීම වැරදි මාමඤ්ඤේ කියලා හික්මන්නේ. වැරදි පැනවීම පටිච්ච සමුප්පාද දර්ශනයේදී. වැරදි පැනවීමක් ලෝකේ පනවපු දේ වැරදි කියලා මේ දර්ශනයේදී හම්බ වෙනවා. අපි මොකද කරන්නේ? ඒ කාරණා වැරදි පනවගත්ත දේ හරි දර්ශනීයට බෙදලා දාගන්න හදනවා. පටිච්චසමුප්පාද දර්ශනය බුදු කෙනෙක් ලෝකේ පෙන්නපු සත්‍ය දර්ශනයට මේ ලෝකේ පනවගත්ත වැරද්ද පෙන්නන සත්‍ය දර්ශනයට අන්නර වැරදි පනවගත්ත දේ මේකට ඔබවන වේදිලා. මේ නාමය මෙතන විතරයි තියෙන්නේ රූපේ නෑ පටිච්චසමුප්පාදේ. බුදුරණවහන්සේම කියලා තියන්නේ කොතනකවත් කියලා නෑ. අපි කැමති සක්කාය දිට්ඨිය වැඩි කරගන්න. ඒ නිසා මේක ගලපන්න කැමති. භවය. ඔන්න අතන භවය හතරයි තියෙන්නේ. අරූපේ එකයි තියෙන්නේ. අනිත් වල පහයි. දැන් මේ මොකද්ද මේ වැරදි පැනවීමට හරි විග්‍රහය වැරදි පැනවීම කෑලි දානවා. හරි විග්‍රහයට. පටිච්චසමුප්පාද දර්ශනයට. ඒ නිසා තමයි නාම රූප විඥාන විග්‍රහයේදී නාමයේ වෙන් වෙලා රූපය තියෙනවා රූපේ වෙන් වෙලා නාමයේ තියෙනවා ඊළඟට මම අර කලින් කිව්වා වගේ ස්පර්ශය රහතන් වහන්සේට තියෙන අවිද්‍යාවෙන් තොර ස්පර්ශය කියන්නේ බුදුරයන් වහන්සේට එහා ගියපු නුවණකින් තේරුම් ගත්ත කෙනෙක් තමයි ඒ බුදුරණ වහන්සේ කියලා නෑනේ අවිද්‍යාවෙන් තොර ස්පර්ශයක්. ඒ කියන්නේ හේතු නැතුව ඵලයක් බුදුරණ වහන්සේ විග්‍රහ කරේ නෑනේ. අවිද්‍යාව නැති තැනනේ ස්පර්ශය නැති වෙන්නේ. ස්පර්ශයේ තියෙනවා අවිද්‍යාව තියෙනවා. ඒක බුදුරණවහන්සේ විග්‍රහය. ඒතර බලන්න එහෙනම් ඒ ස්පර්ශය ඉබේ තියෙන්නේ. නැත්තම් දෙවියමවලා. නැත්තම් තමන් කරලා කොච්චර දුෂ්චරට යනවද? දුෂ්ටි ජාලාවකට යනවා. අන්න බුදුරණවහන්සේ වෙන්න විග්‍රහයත් එක්ක අපි යමුනොත් යෝනිසු මනසිකාරයත් එක්ක මොකද වෙන්නේ? අපි තීරුම් ගත්ත පද ව්‍යංජන ප්‍රතිරූපක සියල්ලටම පහරක් එනවා. සක්කාය දිට්ඨියටයි පහර වදින්නේ. එහෙනම් මේ විඥාණය නාම රූපයට පත්‍ය බව දැනගත්ත තැනදී. ඔන්න නාම රූපේ ඥානං නාම රූප සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. මොකද වෙන්නේ? සම්මාදිටියෙන් යුක්ත වෙනවා. කියන්නේ සක්කාදිට්ඨිය කැඩෙනවා. ඔන්න ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය කැඩෙන්න ඕනේ. ප්‍රායෝගිකව කැඩෙන්නට ඕනේ. කල්පනාවක් නෙමෙයි ප්‍රායෝගිකව කැඩෙන්නට ඕනේ. එතකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඊළඟට විඥානය ගැන හොයන්න. විඥානය හොයනකොට සංඛාරය විඥාණයට පත්‍ය. සංඛාරය චිතන විඥාණය ඇත. එහෙනම් විඥාණය කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යද්දී සංඛාරේ ඥානය අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්තම් විඥාණය ගැන හොයනකොට සංඛාරයේ කල්පනාවක් නේ. සංඛාරයේ එතන නුවණක් තියෙන්න ඕනේ. අපි මෙතන බුදුරණවහන්සේ කියපු දෙයත් එක්කම යන්නට ඕනේ. කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ කාය සංස්කාරය වචී සංස්කාරය චිත්ත සංස්කාරය ඒක වචනෙන් කියන්නේ ඒක වචනෙන් විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාණය ඇති බව අවබෝධ වුණා නම් කෙනෙකුට යමෙක් දැක්කා නම් සංකාරය ඇති තැන විඥාණය ඇත කියලා. එතකොට ඔන්න ඒ විග්‍රහය අපි බලන්න ඕනේ කල්පනා කරලා මම අර මුලින් ස්පර්ශය කරපු විග්‍රහයට. දැන් විඥාණය සංස්කාරෙන් හටගන්නේ. එතකොට නම් මේ විඥාණය නිරුද්ධ වන්නේ සංස්කාර නිරෝධයෙන්. ඒ නුවණ යාට එන්නට ඕනේ. ඒක නුවණක් වෙනවා නිරුද්ධ වෙනවා කියලා මොකද අවිද්‍යාව හම්බ වෙන නිසා. එතකොට එහෙනම් මේ සංස්කාරය ඇතිතන විඥානේ. ඔන්න ඒ විග්‍රහ තේරුම් ගන්න අපිට තව පාදක කාරණා ඕන තරම් තියෙනවා. ඇස රූප ඇතිතන විඥානේ කියනවා. ඊළඟට මදුපි මජ්ජේ සූත්‍රයේම නාමයත් රූපයත් අන්තයක් විඥානයේ මැද කියනවා. සංචේතනික සූත්‍රය කායේවා භික්කවේ සති කාය සංචේතන හේතු උපදිති අජ්ජත්තං සුඛ දුක්ඛං කියනවා. කයත් ඇතයි කියලා ගත් කල්ලි කාය සංචේතන හේතුන් ආධ්‍යාත්මික සැප දුක් හට ගන්නවා කියනවා. මේ විග්‍රහ ගොඩාක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? මෙතන අපි කැමතිනේ මේ දර්ශනයකින් සක්කාය දිට්ඨිය ප්‍රහාණයෙන් අවබෝධ වෙන අවබෝධ වෙනදී දකින්නේ සක්කායදිට්ඨිය තියෙද්දි හරි බවක් තේරුම් ගන්න කැමති නිසා අපි දන්න හැම එකක්ම ගලපනවා මෙතෙන්. ඔන්න ගලපනවා. මෙතන පුඤ්ඤා පුඤ්ඤාණ්ඩින්ජ දානවා. ඊළඟට තව සියලු සංස්කාර දානවා. එක එක දේවල් දානවා අපි දන්න දේවල්. පුඤ්ඤා පුඤ්ඤාණංජ දාපු එකේ වැරද්ද බලමු. පුඤ්ඤා පුඤ්ඤාණංජ පරිවිමර්ශන සූත්‍රය තියෙනවා. මොකල්ද තියෙන්නේ? පරිමර්ශන සූත්‍රයේ වෙනම විග්‍රහ කරලා පෙන්නනවා පටිච්චසමුප්පාදෙ මේ සංඛාර එක්ක මේ විග්‍රහය. ඊළඟට විග්‍රහ කරලා පෙන්නනවා කොයි විදිහටද? අවිජ්ජා ගතෝ යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරෝති එතන විග්‍රහ කරාද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර ඇති වෙනවා කියලා? නෑ. අවිද්‍යා ගතෝයන් පුරිස පුද්ගලෝ අවිද්‍යා සහගත පුරිස පුජ්‍යලයා පුජ්‍යලයෙක් ඕනේ පරිසමුපාදයේදී ඒවා ඉක්මෙන එකක්නේ. මෙතන කියන්නේ අවිද්‍යාගතෝ යම් පුරුෂ පුද්ගලෝ පුඤ්ඤං චේ සංඛාරං පින් සංඛාර රැස් කරනවා. පව් සංස්කාර රැස් කරනවා. ආනන්ද සංස්කාර රැස් කරනවා. කවුද? අවිද්‍යාව සහගත පුරුෂ පුද්ගලයා. දැන් මෙතන මේ මොකද්ද මේ විග්‍රහ කරේ? ලෝකේ පැවැත්ම. මේ පුජ්‍යලේ ගොඩනැගිලා සිදුවෙන පැවැත්ම. නමුත් අපි ඔන්න පටිසමුප්පාදේ දාගත්ත එක. සත් පුජ්‍යලේක් ආත්මීය දෘෂ්ටි අතහැරන විග්‍රහයට දාගත්තා. කොච්චර වැරදිද? ඊළඟට බුදුරණවහන්සේ මෙතන විග්‍රහ කරනවා කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ ඒක වචනේ ඒක වචනෙන් විග්‍රහ කරන හැබැයි ප්‍රත්‍ය අවිද්‍යාවෙන් හම්බෙන විග්‍රහයකදී. දැන් මෙතන අපි ආස්වාස ප්‍රස්වාස විතක්ක ਵਿਚාර සංඥා වේදනා මේ කාය වචිකිත සංස්කාර වේදලා සූත්‍රය විග්‍රහ කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස කියනකොට අපට හම්බ වෙන්නේ මගේ ආස්වාස ප්‍රස්වාසයක් නේ. දැන් හොඳට හිතන්න අපට ආස්වාස ප්‍රස්වාස හම්බෙන්නේ මට නෙමෙයිද? මම ආස්වාස් ප්‍රස්වාස කරන එක හම්බෙන්නේ. විතක්ක ਵਿਚාරේ මගේ විතක් ਵਿਚාරයක් හම්බෙන්නේ. සංඥා වේදනා මගේ සංඥා වේදනාවක් හම්බෙන්නේ. පුජ්‍යලයක් එක හම්බෙන දෙයක්. හැබැයි මේක තමයි පුජ්‍යලයාගේ පැවැත්මේ කාය පටිබද්දේ මුල් කාරණා. ඔන්න එතන කුළු ගන්නනවා කාරණාව. කයක් ඇති බවට හැඟෙන හැඟීම. දැන් අපට අත ඔසවන්නේ අත්තුපාදෝප සූත්‍ර කියනවා. අතක් ඇති කලින් ඔසවන්නේ අතක් ඇතිකල්ලි උසවනවා. එතකොට අතක් ඇතිකල්ලි කියන කාරණාව මූලික විග්‍රහයක් තියෙනවා. උසවනවා. එතකොට දැන් බලන්න ඕනේ මෙතන මේ විග්‍රහ කරපු කාරණාත් එක්ක අපි ආස්වාද ප්‍රස්වාස දා ගන්නවා. විතක් විචාර දා ගන්නවා. සංඥා වේදනා දා ගන්නවා. හැබැයි ඕක ඔතෙන්ද දාලා නෙමෙයි බුදුරණවහන්සේ විග්‍රහ කරේ. අර පටිබද්ද කියන අර්ථයක් එක්ක ගන්නට. ආශ්‍රව ප්‍රසවාසය දැම්මොත් අපි, ඒ කියන්නේ ඒක එතන දාලා විග්‍රහ කරාම අවිද්‍යාවෙන් ආශ්‍රව ප්‍රසවාස සිදු වෙනකොට එතකොට රහතන් වහන්සේ ආශ්‍රව ප්‍රසවාස ලෝකේ හම්බ වෙනවා රහතන් වහන්සේට. ඉතින් අවිද්‍යාව තියෙනවා. විතක් ਵਿਚාර සංඥා වේදනා ආශ්‍රව ප්‍රසවාස දුරු කරපු කෙනාට ලෝකේ පුතඥන විදගෙන අවිද්‍යාව දුරු වෙන්න වෙනවා. පුතඥන විදගෙන විතක් ਵਿਚාර දුරු කරපු කෙනාට අවිද්‍යාව දුරු වෙන්න වෙනවා. ඇයි හේතු නැතිවීමෙන්නේ. එතකොට පුජ්‍යලේකුගේ කෝණයට විග්‍රහ වෙන කාරණාවක් එක කතා කරන්න ගියාම අර පටිච්චසමුප්පාදණිය ගැලපෙන්නේ හැබැයි කයකට පදනමක් කුළු ගැන්වෙන දැන් හිතන්න අපි දන්නවා වෛද්‍ය විද්‍යාවත් එක්ක මේ ලෝකයේ කෙනෙකුට පුජ්‍යලයකට ලෝකේ අපි ඕන කෙනෙක් මැරුණද බලන්නේ හුස්ම ගන්නවද කියලානේ. එතකොට දැන් කතා කරන්න බැරි ගොළුවේ නම් කතා කරන්න බෑ. ඒ කියන්නේ මේ යාට හිතට සංඥා විතක්ක ਵਿਚාර දෙන්න අමාරු. එතකොට දැන් මේ මූලිකව බැලුවොත් මේ මරුණද කියලා බලන්නේ. ඒ කියන්නේ කයක් ඇති බවක් හම්බෙන්නේ හුස්ම ගන්නවද කියන කාරණා. හෘදේ වැඩ කරනවද? හුස්ම ගැනීමත් එක්ක මේක හම්බ වෙනවද? එතකොට මේ කයේ කයක් ප්‍රකට වෙන්නේ හම්බ වෙන දෙයක්. හැබැයි අපට හම්බෙන්නේ ඇති කයේ. කයත් ප්‍රකට වෙන්න හම්බ වෙන කාරණාට වඩා ඇති කය හම්බෙන්නේ. අන්න එතකොට මේ විඥානය ඕක අපි ගත්තොත් උදාහරණයක් එක බුදුරණවහන්සේ දෙනවා මේ විඥාන නාම රූප අන්‍යෝන්‍ය පත්‍ය විග්‍රහ කරන්න අම්මගේ මව කුසට විඥානේ බැසගත්ත තැනදී නාම රූප වෘද්ධියක් වෙනවා. එතකොට ආන්න විඥාන නාම රූප ක්‍රියා විග්‍රහ කරනවා. එතකොට එනම් මේ පදනමක් විඥාණයට පදනමක් අන්න බීජ සූත්‍රයේ විග්‍රහ කරනවා. මේ විඥාණයට පදනමක් සැකසෙන්නට ඕනේ. හැම වෙලේම පදනමක් තියෙන්නට ඕනේ. එතකොට මේ ඔක්කොම උදාහරණත් එක්ක පෙන්වන්නේ. එහෙනම් විඥාණයට අවශ්‍ය පදනමක් ගොඩ නැගුණා. දැන් ඒක විඥානීය මායාවක්. මායාව කියලා අපට අවබෝධ වෙන්නට ඕනේ. මායාව පෙන්වෙන පෙන්වෙන එකක්. ඒ කියන්නේ ලෝකයේ ඇත්ත බව හම්බ වෙන එකක්. එතකොට ඒකට පෙන්වීමට යම් පරිසරයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ සංස්කාරයත් එක්ක හම්බෙන දේ. එතකොට මේ සංස්කාරයත් එක්ක මේ විඥාණය මේ සංස්කාරයෙන් සංස්කාරණ චිතන විඥාණය නේ මෙන්න මේ කරුණ අපට යම් කිසි දවසක මම වැරදි පැත්තෙන් හම්බුනොත් මට තේරිච්ච පැත්තෙන් වැරද්දක් හම්බුනොත් දෙන්න පුළුවන් එකම වචන ටික අර බුද්ධ වචනේ ඒ ටික විතරයි වෙන කිසි දෙයක් නෙමෙයි. බුද්ධ වචනේ තුල තියෙන වචන ටික විතරයි. ඒ අන්න එතනින්ම කියනවනේ මම වැරදි කියලා. දැන් මම හරිනම් මට වචන ටිකක් දෙන්න බලවන්නේ අලුත් විග්‍රහයක්. ඒ මම හරිනේ. මට තේරෙනවනේ. දැන් මට තේරෙන්නේ නැති මම වැරදි නිසා මොකද වෙන්නේ? විග්‍රහය අර බුද්ධ වචනේ විතරයි. ඒ වෙන විග්‍රහයක් නෙවෙයි. මොකද බුදුවරු තමයි අසාමාන්‍යයි. බුදුවරු මේ ලෝකේ. අසාමාන්‍ය බුදුරජාණන් වහන්සේ අන්න ධර්මයක් ඉස්මතු කරා. එහෙනම් ඒකයි හරි. මම දෙන විග්‍රහය නෙමෙයි. මම විග්‍රහය දෙනවා කියන්නේ වචනෙන් විතරක් නෙමෙයි. විතර්ක වලිනුත් බෑ. ඉතින් විතර්කයට හම්බෙන දේ වචනෙන් කතා නොකර ඉන්න බෑ. පුළුවන්. කතා කරන්න නැහැ කියන එක නෙමෙයි. කතා කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට අපට මේ හම්බෙනවා නම් සංඛාර ඇති තැන විඥානය ඇත. සංඛාර නැති තැන විඥානය නැත කියලා. එයාට කියනවා සෝතාපන්නයි කියලා. එහෙනම් අපිට මේ වැඩපිළිවෙල නැත්නම් ඔය විදිහට ප්‍රත්‍ය හොයාගෙන යන තැනදී සෝතාපන්න බව හම්බ වීමේදී ඔය ප්‍රත්‍ය හම්බ වෙනවන්නම් වර්තමානී ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට පහර වදින විදිහට යෝනිසෝ මනසිකාරයෙන් හම්බෙන්නට ඕනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංඥාවත් චේතනාවත් අපට මේ ලෝකේ හම්බෙච්ච කාරණාව හරි බව නෙමේ වැරදි බව. ඒ වැරදි බව හම්බෙන තැනදී මම වැරදි බව. එහෙනම් අන්න සංඥාව කෙසෙල් දරටුවක්. චේතනාව කෙසෙල් දරටුවක්, සංඥාව මිරිගුවක් බව වර්තමානයේ ප්‍රායෝගිකව හම්බෙනවා. කල්පනාවක් නෙමේ ප්‍රායෝගිකව. අන්න ප්‍රායෝගික ධම බුදුරජාණන් වහන්සේ පෙන්වපු ප්‍රායෝගික ධර්ම. සද්ධාරුචි අනුසව ආකාර පරිද්දක් දිටි නික්ඛානක්ඛන්ති ඉක්මවන ප්‍රායෝගික ධර්ම. මෙන්න මේක හම්බෙන්න ඕනේ. එහෙම හම්බුනොත් තමයි මෙන්න මෙයාට කියන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා. යතෝකෝ වරිය ශාවකෝ මෙන්න මේ විදිහටයි ආර්ය ශ්‍රාවකයා කොහොමද විඥානීය ඥාන විඥාන සමුදය ඥාන විඥාන නිරෝධී ඥානේ නිරෝධගාමි පටිපදාව පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහය පටිගානුසයං පටිවිනෝදිත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමෝහයිත්වා අවිජ්ජං පහය විජ්ජං උප්පාදිත්වා දිත්තේව ධම්මේ දුක්ඛ සන්තකරෝ එත්තාවතාපි කෝවසු වරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජ්ජගදාස දිෂ්ටි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කියලා අන්න සාරිපුත්‍රයන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නවා මේ විදිහට සංඛාර ප්‍රත්‍යයෙන් විඥානය කියලා අවබෝධ කරගන්න ඕන. එතකොට තව ඉදිරියට අපට අවිද්‍යා සංඛාර සහ ඊළඟට ආයෙ තව ඥානයක් තමයි අවිද්‍යාවට හේතුව ආශ්‍රව ආශ්‍රව නිසා විද්‍යාවත් ඊළඟට අවිද්‍යාවට හේතුව ආශ්‍රව වලට හේතුව ආයි අවිද්‍යාවත් කියන විග්‍රහයයි බුදුරණවහන්සේ සාරිපුත්‍ර සාන්නාසි මෙතන විග්‍රහ කරලා පෙන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සංඛාරය කියන්නේ මොකද්ද කියන හොයන තැනදී අවිද්‍යාව හම්බ වෙන්නට ඕනේ. අපි ඒ කරුණු ටික ඉදිරියේදී සාකච්ඡා කරමු. සංඛාර ඒ ඥානිය හට ගන්නටිත් ඊළඟට අවිද්‍යාව ආශ්‍රව නිසා ඇති වෙන බව ආශ්‍රව අවිද්‍යාව නිසා ඇති වෙන බවත් කියන කාරණාව. ඉතින් අද කරුණු ටික මුල් කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන් පැය භාගයක කාලයක් තියෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි කාර්යවහන්ස ඔබ වහන්සේ පැහැදිලි කළ දුන්න විදියට සාමාන්‍යයෙන් දැන් මේ අස ඇතිකල්හි රූප ඇතිකල්හි කියලා ඒකක් මේ මදුපිණ්ඩික සූත්‍රය අනුව චක්කුම් පටිච්ච රූපේච කියලා ඒ විදිහට එනකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ විඥානීය ඒ විඥානීය ස්පර්ශය එහෙම දිගට අපි ඉගෙන ගත්ත සාරණක් එතන දුර සාරණක් පැහැදිලි කරලා කියන්නේ නාම රූපකයෙන් විඥානයත් විඥානපත්යෙන් නාම රූපයක් කියලා. සාරණක් එතකොට මේක කලින් දේශනාවේදී මම අහුව උපවාසයේ ධාතුනාම සූත්‍රයේදී සාරණාස්සේ රූප සම්පස්සය කියන්නේ උදාහරණයකට මට මම අම්මා දකින්න විදිහත් මගේ තාත්තා අම්මා දකින්න විදිහ හැදිලා තියෙනවා. සාරණත් රූප සම්පස්සයත් චක්කු සම්පස්සයත් ඒ දෙක කියන විදියෙන් සම්මාස උභාසී පැහැදිලි කළා තාම පැහැදිලි මාධ්‍යසාර උනාසි පොඩ්ඩක් ඉතන පැහැදිලි කරලා දෙනවා හරියට මොකද එතනදී බලන්න ඕන විදිය දැන් රූප සංස්පර්ශයත් එක්ක රූප සංකේතනා රූප විතක්ක විචාර විතක්ක රූප සංස්පර්ශයේ නැති සම්මාස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න එතන තවදුරටත් සාකච්ඡා කරන කරන්නේ තෙරුවන් සරණයි එතන සූත්‍ර නම 13 අනත්ත නෙවෙයි ලාභන අනත්ත එතන විග්‍රහ කරලා පෙන්වන්නේ රූප ධාතු වලින් රූප සංඥා රූප සංකප්ප රූප සම්පස්ස රූප සම්පස්සජා වේදනා ඊළඟට තව විග්‍රහ කරනවා ඊළඟට ඔය මට වචන ටික ඔක්කොම මතක නැහැ අර මහනිදාන සූත්‍ර කියනවා වගේ පරිේෂණ කරනවා ලැබෙනවා ඔය ඔය ඔය ටික ඔක්කොම විග්‍රහ කරලා පෙන්නනවා එතකොට මහනිදාන සූත්‍රයේදී තණ්හා කාම භව විභව තණ්හා එක්ක ඔන්න තණ්හා පටිච්ච පරියසනම් පරිසනම් පටිච්ච ලාභෝ ලාභ පටිච්ච නිච්ඡං කියන ඔන්න ඒ කාරණාව පැත්තකට යනවා. මහනිදාන සූත්‍රය. දැන් ලාභනානස සූත්‍රයේදී රූප සම්පස්සය කතා කරලා රූප සම්පස්සයත් එක්ක තමයි රූප සම්පස්සජා වේදනා සහ එතනින් එහාට ওই කරුණ ටික පැහැදිලි කරන්නේ. එතකොට රූප සම්පස්සයට ඇති වෙන්නේ يعني රූප ධාතුන් රූප ධාතුන් පටිච්ච රූප රූප ධාතු ඊළඟට රූප සංඥා රූප සංඥා පටිච්ච රූප සංකප්ප එතකොට රූප සංඥාව රූප සංකප්පය එතකොට එතන දැන් අපි ගත්තොත් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරපු සතිපට්ඨාන සූත්‍රයේ ස්පර්ශය විග්‍රහ කරනවා චක්කු චක්කුංච පටිච්ච රූපච චක්ක විඥානං තින්න සංගති පස්සෝ ඊළඟට විග්‍රහ කරනවා චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර කියලා විග්‍රහ කරනවා ආර්ය සත්‍ය විග්‍රහයේදී සතිපට්ඨාන සූත්‍රයේදී. රූප සංඥා රූප සංචේතනා කියන කාරණාවට පත්‍ය චක්කු සම්පස්සය රූප චක්කු සම්පස්සයෙන් තමයි රූප සංඥා රූප සංචේතනා තියෙන්නේ. එතකොට රූප සංඥා රූප සංචේතනා රූප තණ්හා <clears throat> රූප තණ්හා විග්‍රහ කරන පටිසම්පාද එක්ක. රූප සංඥා රූප සංචේතනා රූප තණ්හා <clears throat> ඔන්න ඔය විග්‍රහය පටිසම්පාද විග්‍රහයත් එක්ක ලස්සනට ගැලපෙලා යනවා. රූප සංඥා රූප සංචේතනා රූප තණ්හා. එතකොට රූප විතක්ක රූප විචාර කරනවා. රූප විතක්ක ਵਿਚාර කියන කාරණාවක් මදුපිද්දක සූත්‍රයේ අවසානට ගත්ත ප්‍රපංච සංඥා සංකප්පත් එක්ක නැත්නම් ඒ අපි ගත්තොත් සක්කපඤ්ඤ සූත්‍රයේ විග්‍රහයේදී ප්‍රපංච සංඥා සංකායන විතක්ක විචාරට ගන්නවා කියන විග්‍රහයකුත් තියෙනවා මෙන්න මේ ඔක්කොම එක ගත්තට පස්සේ ඔන්න මහා නිදාන සූත්‍රයේ කාම්බයි භවතණ්ණා කියන විග්‍රහයත් යන පැත්තයි මේ සියල්ලම ගත්තාම රූප තණ්හාව කියන කාරණාව නෙමෙයි මහානිදානේ කාම්බා විභව තණ්හා විග්‍රහ කරන මේ පැවැත්මට ගිහිල්ලා. එතකොට චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා විග්‍රහ කරලා රූප සංඥා විග්‍රහ කරනවා. රූප සංඥා රූප සංකප්ප රූප සම්පස්ස රූප සම්පස්සජා වේදනා. එතකොට මේ දැන් රූප සම්පස්සේ විග්‍රහ කරන්නේ මොකද්ද කියලා එතනින් එහාට බුදුරන් වහන්සේ. නමුත් රූප සම්පස්සය කියලා විග්‍රහ කරන්න යමු වෙනකොට දැන් ඔන්න මේ විතක්ක ਵਿਚාර ප්‍රපංච සංඥා සංඛා මේ මෙන්න මේ කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා විග්‍රහ කරලා පෙන්නනවා. ඊළඟට මේ ප්‍රපංච සංඥා සංඛා වලින් හටගත්ත විතක්ක ਵਿਚාරයෙන් මේ ප්‍රශ්නේ හටගන්නවා කියලා අන්න සක්කපඤ්ඤ සූත්‍රයේත් විග්‍රහ කරලා පෙන්නනවා. සක්කපඤ්ඤ සූත්‍රයේ විග්‍රහය, ඒ ලාභනානත් සූත්‍රයේ විග්‍රහය, මහානිදාන සූත්‍රයේ විග්‍රහය එතකොට විතක්ක ਵਿਚාරයට පත්‍ය මොකද්ද? ප්‍රපංච සංඥා සංකා කියලා සක්වන සූත්‍රය පැහැදිලි කරනවා. මදුපිණ්ඩික සූත්‍රයේ විතර්ක ඊළඟට ප්‍රපංච සංඥා සංකා විග්‍රහ කරලා තමයි අතීතනාගත මේ කාරණාවක් එක්ක විග්‍රහ කරන්නේ. එතකොට මේ ඔක්කොම එක්ක අපි කල්පනා කරලා බලන්නට ඕනේ ඒ බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහය මොකද්ද කියලා. අපි කවුරුත් දන්න ඕනේ ලෝකයේ විග්‍රහය කතා කරනකොට ඒක ලෝකයේ අපේ ඇහැට හම්බෙන එකක්නේ. ඒ කියන්නේ අපේ ඇහැකෙන් අපි දැන් වටහාගත්ත කෝණයට ලෝකයේ විග්‍රහය. අපි ඕන කෙනෙක් දන්නවා මේ වගේ දෙයක්. ඒ තමයි අපි මට යම්කිසි වස්තුවකට ආසාව තිබුණොත් මට මට යම්කිසි වස්තුවකට ආසාව තිබුණොත් දුකක් හටගන්න. දැන් ওই කාරණාව කොසල් රජ රාජ්‍යයට හරි බව මල්ලිකා දේවිය තහවුරු කරා බුදුරන් වහන්සේ අර කියපු කාරණොත් එක්ක මේ ආසාවෙන් තමන් ආදරය කරන නිසා දුක හට ගන්නවා කියලා. නමුත් කොසල් රජුරුව දහම දැක්කේ නෑනේ. ඒ තණ්හාවෙන් දුක හට ගන්නවා කියලා පෙන්නපු මේ ආර්ය සත්‍ය විග්‍රහය නෙමෙයි මේ ලෝකේ අපට ප්‍රකට දෙයක් තියෙනවා. මෙන්න මේ ප්‍රකට දේ ඔස්සේනේ අපට මේ මේ පැවැත්ම ගොඩනගලා යන්නේ. මේ පැවැත්ම ගොඩනගලා නෙමෙයි ඇති කාරණාවක් ඔස්සේ. මට ඇති කාරණාවක් ඔස්සේ. එතකොට මේ මට ඇති කාරණාව ඔස්සේ අපි මේක මගේ කෝණයත් එක්ක මම ඒකට උදාහරණ ගත්තේ අම්මා උදාහරණට අරගෙන මේ මගේ කෝණයත් එක්ක අපි දාගත්ත කාරණා. එතකොට ඒක අපට තේරෙනවා. මේ අපේ කෝණයක. පටිසමුප්පාද විග්‍රහය බුදුරණස් ඔක කියන්නේ නෑනේ. පටිසමුප්පාද විග්‍රහය වෙනම පෙන්වලා දෙනවා. මේක අපට කෝණය. අපේ කෝණය අපට පැහැදිලි වෙනවා. ඔන්න මට අම්මා දකිනකොට තාත්තට භාර්යාව. එතකොට මේ අපේ කෝණයෙන් අර පෙනීච්ච ඇහැට පෙනෙන්න තිබිච්ච දේ මගේ අම්මා දැන් මේ මම කරන කල්පනාවත් එක්ක ඔන්න මට ඊළඟට ආදරේ මේ හැම එකක්ම මම කරන කල්පනාවත් එක්ක ඇති වෙනවා. එතකොට මේ මගේ හැට පෙනෙච්ච රූපේ අම්මා අර ඒ අම්මගේ නිමිතිත් එක්ක මට හම්බුණා. දැන් අපි හිතමු කාලෙකින් දැක්ක කෙනෙක් නැත්නම් අපි හිතමු අපට දැන් අපි සමහරව අපි කල්පනා කරලා මේ කවුද මේ කවුද කියලා අපි බලන්නේ කල්පනා කරලා. එතකොට අපිට ඔන්න මේ ඇහැට පෙනෙච්ච රූපය තේරුම් ගන්න අපි ලොකු කල්පනාවක් කරනවා මේ කවුද කවුද කියලා. අන්න එතකොට අපට කවුද කියලා හම්බ වෙනවා. එතකොට අපි මේ මම කරන වැඩ මම කරන එකක් කියේ. මට හම්බ වෙන දෙයක්. එතකොට අපි ඇතරම අපි හිතමු පුංචි කාලේ ළමයෙක් ළමයෙක් පුංචි කාලේදී ළමයාට දේවල් තේරුම් ගන්න එක එක විදිහට යාගේ කෝණයත් එක්ක නියන්නේ. හැබැයි ඇති දේවල් තේරුම් ගන්නනේ. ඇහැට ඇති දේ, කනට ඇති දේ. එතකොට යාගේ කෝණෙන් අර ලොකු නිමිති නැතුව පුංචි පුංචි නිමිති වලින් තේරුම් ගත්තා. එයාගේ කෝණෙන්. හැබැයි එයාටත් මේ ඇති දේ ඔස්සේ තේරුම් ගත්තේ. දැන් අද විග්‍රහ වෙනවනේ සමහරවිට පුංචි ළමයාට අර මේ අපට තියෙන එක නිදා උපන් ළමයාට ඒ ප්‍රශ්න නෑ කියලා. ඒ ඒ නැති ඒ ප්‍රශ්නේ නැති කියලා හිතලා එතනදනේ දැන් ගන්න හදන්නේ. නමුත් එතන අර ඒ ළමයා කරන කාරණා, කියන්නේ එයා එයාට ලෝකයෙන් ගොඩනගාගත්ත කාරණාව ඉදිරි වෙලා යන්නේ. ඒ කියන්නේ ඒක තමයි අඩු වෙලා යන්නේ. නමුත් පටිසමුප්පාද විග්‍රහයේදී යමෙක් ඇති බව හම්බ වීම වැරද්ද. පටිච්චමුප්පාද විග්‍රහය කරන තැනට අපි අපිට මේ හම්බෙච්ච කාරණාව දාගත්තොත් දැන් අපි අසරූප විඥාන එකතු වීම කියන අපි දාගන්නකොටම දාගන්නේ මොකද්ද? තියෙන රූපයයි තියෙන ඇහැ කියලා. එතකොට මට මගේ ඇහැට පෙනිච්ච රූපේනේ. එතකොට අපි පෙනිච්ච රූපයක් වෙලානේ. ඒක වර්ණ සටහන් හරි මොකක් හරි පෙනිච්ච රූපයක් තිබිලානේ මට. අපි ස්පර්ශය දා ගන්නවා ඒකට. හැබැයි ඊතර පෙනිච්ච රූපේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉවරයි අපි. ඒක මේ මොනවා හෝ වර්ණසටහනක් හරි පෙන්නලා ඉවරයි. පෙනිච්ච රූපේ මොකද්ද කියලා ඇහැට පෙනුන එක. මොකද මේ පෙනෙනවා කියනකොට ඇහැ පැනවිලා ඉවරයි. හේතු ප්‍රතිධර්ම. අන්න පුජ්‍යලියෙක් මැදිහත් වෙන කල්පනා කරන ක්‍රමයේ තියෙනවා. අන්න ඒකට අපි දාගන්නවා මේ ඇස රූප විඥානේ ඔන්නේ එකතුණා කියලා. ස්පර්ශය සිදු වුණා කියලා. ඒක අපි අර අපේ දාගන්න කල්පනාව. හැබැයි අරක අපට තේරෙනවා. ඒ කියන්නේ දැන් මැස රූප විඥාන එකතු වුණා කියන කාරණා දැන් ආයෙ හොඳට බලන්න කල්පනා කළා රහත්‍ය පදෝපම සූත්‍රය. දැන් අපට ඔවත් ගැලපෙනකොට අපි වැරදි පැත්තට සමානවට ගැලපෙනවනේ. දැන් හත්ති පදෝපම සූත්‍රයේ හට නොගන්නා විදිහකුයි සාරිපුත්‍රයන් වහන්සේ විග්‍රහ කරේ ඇස තියෙනවා රූප තියෙනවා සමන්නාහාරිය මූණ නැතුණා විඥානේ පහළ වෙන්නේ පංච පාස්කන්ධ හටගන්නේ නැහැ කියලා. හට නොගන්නා විදිය. දැන් ඔන්න අපි හිතන්න දැන් ඔන්න මගේ. දැන් මේක බුදුරණවහන්සේ පෙන්වීමේ මේ එක මේ ධර්මයේ ප්‍රායෝගිකව දෙයක් නේ. දැන් ඔන්න මගේ. මම ඔන්න වෙන කල්පනාවකින් වකල හිතන්නකෝ. දැන් මම ඇහැ අරගෙන රූපයක් තියෙනවා. ඇහැතර රූපයක් තියෙනවා. දැන් ඔන්න ඒක මට පස්සෙනි හම්බෙන්නේ. මට පස්සේ හම්බෙනවා ඇහැතරන් ඉන්න රූපයක් තිබ්බා. දැන් ඔන්න වෙන කල්පනාවක ඉන්නවා. වෙන කල්පනාවකම ඉන්නේ නැද්දී ඒ අවස්ථාව තුළ මට හම්බෙනවද ඇස ඇති බව රූප ඇති බව හම්බෙන්නේ ඇයි මගේ මනසත් එක්ක කල්පනා වෙන්නේ එතකොට දැන් මනසත් එක්කනේ මේක හම්බෙලා තියෙන්නේ. එතකොට හට දැන් ඇස හට ගැනීම ඇස හට නොගැනීමනේ විග්‍රහ කරන්න යන්නේ. මනසත් එක්ක කල්පනාවේදී ඉන්නේ ඇස හට ගන්නට ඇස ඇතිතන රූප ඇතිතන විඥානය පහළ වෙනවා කියන එක යෙදෙන්නේ නැන්නේ. යෙදිලා නැහැ. එයි ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ මනසත් එක්ක කල්පනාවත් එක්ක ඉන්නේ ඇස ඇති බව රූප ඇති බව ප්‍රායෝගිකව ලැබිලා නැහැ. හට අරගෙන නැහැ. හට අරන්නේ හට අරන්නේ නැති අවස්ථාවේ මම මානසික කල්පනා කරගෙන ඉන්න අවස්ථාවේ ප්‍රායෝගිකව ආ හට නොගත්තට අර ඇහැ රූප තිබ්බා කියලා එවෙලේ හම්බ වෙනවද? ඒ වෙලේ ඒක හම්බෙලා නැහැ. ආපස්සට ආවට පස්සේ අපි අපිට ලෝකෙට ඇවිදිලා නේ අපිට මේ මේ තේරුම් ගැනීමකට නේ ඇස රූපේ තිබුණ විඥානය පහළ වුන්නේ නැහැ කියලා මේ හටනු ගැනීම විග්‍රහ කරගත්තේ. ප්‍රායෝගික අවස්ථාව නෙවෙයි හටනු ගැනීම විග්‍රහ කරේ ලෝකෙට ඇවිදිලා. ප්‍රායෝගිකව හම්බුනාම ඒක කතා කරන්න බෑ. සකස් උන්නේ නැහැ. ප්‍රායෝගිකවම සකස්ුනේ නැහැ. අන්න පස්සයට පදනම පස්සය කියන්නේ මොකද්ද කියන එක අන්න එතනදී අල්ලගන්න තියෙන්නේ. හැබැයි දැන් අපි අරහෙම කතා කරන්න ගියාම මම සකස් නොවෙද්දිත් ඇත රූප තිබ්බ කියලා අපි මේ තියෙන දේවල් කතා කරන්න යන්නේ. ලෝකයේ ඇති දෙයක්. එහෙනම් මේ ඇස රූප විඥාන එකතු වීම කියන එක මේ ලෝකයේ පුජ්‍යලයේ පුජ්‍යලයේ කල්පනාවෙන් ගන්න එකක් නෙවෙයි එය හම්බ වුණාම එයාට ප්‍රත්‍යක්ෂයෙන් පුජ්‍යලත්වයේ වැරද්ද හම්බ වෙලා. රූප සම්පස්සය කියනකොට අපි කරන එකක්. ඔන්න දැන් ඔන්න අපට හම්බ වෙලා. මම කරන දෙයක්. දැන් මගේ ඉස්සරහා අම්මා නම් හිටියේ ඇහත් රූපයත් විඥානයත් මේ තුන එකතු වුණා මගේ. එතකොට මට අම්මා පේනුණා. දැන් ඒක මගේ මගේ මැදිහත් වීම වැඩක් උනේ නැත්තම් පුජ්‍යලයේගේ වැඩිහත් වීම වැඩක් පුජ්‍යලයේගේ මැදිහත් වීමෙන් දෙයක් නෙවෙයි නම් එතන සිදු වුනේ ඉතින් මමත් පුජ්‍යලයක් නොවේ නම් තාත්තගෙත් පුජ්‍යලයක් නොවේ නම් දෙන්නගෙම කාරණාවකින් තොරව නම් දැක්කේ ඉස්සරහා ඇයි මට අම්මා වෙලා තාත්තට භාර්යා වුනේ පුජ්‍යලයකගේ මැදිහත් වීමකින් තොරව නම් සිදු වුනේ පුජ්‍යලයක් මන්ලා නැහනේ එහෙනම් මට අම්මා තාත්තට බාහිරයවත් වෙන්න බෑනේ. ඒ පුජ්‍යලයක් මැදිහත් වුනේ නැත්තම් පුජ්‍යලයක් මැදිහත් වුන නිසා මොකද වුනේ? මටනේ අම්මා වුනේ තාත්තටනේ බාහිරයා වුනේ. ඒ මම පුජ්‍යලයක්. මට මට අම්මා ඉන්නවා. ඒ මගේ ඇහැට තියෙන පේන්න අම්මා ඉන්නේ. තාත්තගේ ඇහැට පේන්න ඉන්නේ බාහිරයා. පුජ්‍යලයට. පටිච්චසමුප්පාදයේදී මොකද හම්බෙන්නේ? ඇස රූප විඥාන එකතු වීම පුජ්‍යලත්‍ය අතහැරෙන එක. පුජ්‍යලේ මනින්ද යන එක නෙමෙයි. පුජ්‍යලත්‍ය අතහැරෙන එක. ඇස රූප විඥාන එකතු වීම දැන් හොඳට තේරුම් ගන්න ඕන එක තමයි ස්පර් මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ දර්ශනයක්, දැක්මක්, ප්‍රායෝගික දැක්මක්. අන්න ඒක විග්‍රහ කරනවා කච්චානගත සූත්‍රයේ සම්මාදිට්ඨිය නියුක්තයි කියලා. මේකෙත් දැන් විග්‍රහ කරන්නේ සම්මාදිට්ඨි සූත්‍රය. දැක්මක්. දැක්ම කියන කාරණාව ඇති වුණා නම් ලෝකයේ කතාව ඉක්ම වෙලා. මේ දැක්ම හම්බ නොවෙච්ච නිසා මොකද වුනේ? අවිද්‍යාව ඇති නිසා දැක්ම මේක නොවෙච්ච නිසා ඇති කෙනෙක් හම්බ වෙලා. මටම ඇති කෙනෙක්. කියන්නේ අය වෙන අලුත් දෙයක් දාන්නම දෙයක් නැහැ. මම ඉන්නවා මට පේනවා. එතකොට අපට පෙනෙන අන්න ඒක සංඥාවක්. ඒ සංඥාව අපි හිතනවා මේ ඒක ධර්මතභාවයක් අන්න නිකන් තියෙන එක. දැන් ඊළඟට මම කරගන්න එක වැරද්ද. මම කරගන්න එක වැරද්ද ඇත්ත ලෝකේ පැවැත්මේදී අපි මේ කුසල් ලකුසල් පැත්තක් එක්ක යනකොට අපි අකුසල් දුරු කරලා කුසල් දියුණු කරන්න ඕන. ඒක ඇත්ත. ඒක මේ ලෝකෝත්තර මාර්ග විවහාරය නෙමෙයි. ලෝකෝත්තර මාර්ග විවහාරය කියන්නේ මේක ඉක්මවනවා. ඉතින් මම ওই කියපු කාරණා එක දැන් ඇත්තටම මගෙන් කෙලින් ප්‍රශ්නයක් ඇහුවම ඍජු උත්තරයක්, කියන්නේ ඍජු උත්තරයක් දෙන්න අපට හැකියාවක් නැහැ. මේ ධර්මයේ තුල දුන්න විග්‍රහය එක්ක විතරයි කතා කරන්න පුළුවන්. එතනදී හැම වෙලෙම යන්නට ඕනැත්තේ මම මේකෙදී පැහැදිලි කරේ විශේෂයෙන්ම විග්‍රහයේදී ධර්මය හරි කියලානේ. එහෙනම් අපට හැම වෙලෙම ධර්ම ශ්‍රවණය කිරීම තුළ ඒ අහපු ධර්මයේ තේරෙන බවක් නෙවෙයි හම්බෙන්නට ඕනැත්තේ. ධර්ම ශ්‍රවණේ කරපු තැනදී අපට ධර්මයේ තේරෙන බවක් හම්බුණා නම් තේරුණි මට. තේරෙන බව නෙමෙයි යෝනිසෝ මනසිකාරයයි හම්බ වෙන්නට ඕන නැත්තේ. අන්න ඒක තමයි සම්මාදිට්ඨියට මඟ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ධර්මයේ අහපු තැනදී තේරෙනවා කියන්නේ ගැළපුණා කියන එකනේ. මට මට ගැළපුණා කියන එකනේ. මට ගැළපුණා නම් මට ගලපා ගන්න නැත්නම් ඒක අලුතෙන් තේරුම් ගන්න හිතන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් මට ගැළපුණා නම් ධර්මීය අහපු තැනදී අහිමි වුණේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය අහිමි වුණා නම් අහිමි වුණේ මොකද්ද? අන්න සත්සු ලස්සන සූත්‍රයක් විග්‍රහ කරනවා හිර හිරු උදා වෙන කලින් අරුණ උදා වෙනවා කියලා. අරුණයි නැති වුණේ. අරුණ යෝනිසෝ මනසිකාරය. අරණෝදි නැති වුණා. අරණෝදි නැති වුණා නම් නැති වුණේ සම්මාදිච්චිය නැති වුණා. එතකොට එහෙනම් ධර්මයේ අහපු තැනදී දැන් අපේ කැමැත්ත තියෙනවා අහපු කාරණාව ගැලපෙනවට. නමුත් ඇත්තටම හොඳට හිතන්න අපට යෝනිසෝ මනසිකාරය කරන්නම නම් තවත් මේක ඉඩ හම්බ වෙන්නේ. දැන් ඔබතුමා කිව්වේ කිව්ව නමුත් තව තේරෙන්න අඩුයි කියලා. ඒක තමයි ඇත්තටම ධර්මයේ තව තවත් ඇහෙන්නට ඕන නැත්තේ. මොකද ඒක ඇහෙනකොට මොකකටද යමු වෙන්නේ? යෝනිසමනසිකාරයට. ධර්මයේ ඇහෙනවා යෝනිසමනසිකාරයට යමු වෙනවා. තේරෙනව නෙමෙයි. තේරුණා නම් යෝනිසමනසිකාරයක් අවශ්‍ය නේ. ආ හිතන්න දෙයක් නෑ තේරුණා නම්. ඇහෙනවා යෝනිසමනසිකාරයට යමු. එහෙනම් ඒකට කියනවා මොකද්ද? අරුණ උදා වෙනවා කියලා. එයයි සම්මාදිට්ඨිය කරා යමු. ඉතින් ඒ නිසා ඔය කියපු විග්‍රහය එක්ක තවදුරටත් කල්පනා කරන්න නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්න යොමු වෙන්න ධර්මයේ හරි බවට යොමු වෙන්න මමගේ පැත්තට වැරදි බව හම වෙන්න අන්න ඒක තමයි ප්‍රායෝගිකව අපට හම් වෙන වැඩපිළිවෙලක් බවට පත් වෙන්නේ. ඉතින් ඔතනින් එහා වෙන විග්‍රහයක් අපට අලුතින් දෙන්න බෑ. මොකද බුදුරන් වහන්සේ දුන්න ඒ විග්‍රහය කියන්නේ ඒ ධර්මයට වෙන විග්‍රහයක් දෙන්න බෑ දැන් උදාහරණ සමහර කියන්නේ ලෝකයේ උදාහරණයක් උළු ගන්නන්න බුදුරණවහන්සේ දුන්නේවා දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. එතකොට ඒ උදාහරණ නමුත් දහම කාරණාවක් වෙන විග්‍රහයකින් අපට දෙන්න බෑ. ඒ නිසා අපි ඒක අර පැහැදිලි කරපු විදිහට යෝනිසු මනසිකාර උත්පාදයක් වෙන විදිහටම වැඩපිළිවෙල හම්බ වෙන්නට ඕනේ. ත්‍රිවංශනා අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මේ දැන් අර ස්වාමීන් වහන්සේ ඉස්සල්ලා පැවසි අර මොහොතක නිවන කියලා දැන් ඇත්තටම අර මමත් මේ ධර්මය අහන්න කලින් ඒක ඇත්තයි කියලා තමයි කියන්නේ ගොඩක් ඉස්සර ඉඳන් ඉඳිට අර ස්වාමීන් වහන්සේ කරලා සමාධි භාවනා සූත්‍රයේ ඉදිරිපත් කරදී මට හිතුණා ඊට පස්සේ මේ එතන ඇත්තම කියන්නේ සත්‍ය සම්පජන්ණේ වර්ධනය වීම විතරයි කියලා ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ තාත්තලා ගන්න බල්ලන්ගේ උදාහරණයක් එහෙම ඉදිරිපත් කරන්නේ බල්ලෙක්ගේ වතුරේ එතකොට මට ඒ උදාහරණෙත් එක්ක හිතුනේ ස්වාමීන් වහන්සේ දැන් ඒ බල්ලා කොච්චර සිහියෙන් බලන් හිටියත් වතුර දිහා එතන වතුරේ ඡායාව හට ගන්නවා දැකලා වෙන ඡායාවක් ආය ගහක ඡායාවක් මොකක් හරි හටගත්තා කියලා දැක්කත් එතන අඥානකමෙන් ඒ ක්‍රියාකාරීත්වය හැමමනේ කියන්නේ ආයතනෙන් ආයතනෙ මාරු වෙනවා කියලා අපි දැක්කට අතන ඒ ආයතන දෙක අතර නිලීමක් තියෙනවා කියලා හිතුවට අඥානකම කියන එක නොතේරෙන තාක්කල් ඒ ක්‍රියාකාරීත්වය හැමමනේ එතකොට අතන ඒ ඇත්තට මේ දෘෂ්ටිය තියෙන සති සම්පජන්ණයේ පිස බාපි වාදින භාවනාව ආස්වක්ෂය පිස පාදින පංචස්කන්ධ උදේ වේලකීම කියන එකට කියලා රැවටීම හින්දා කියලා තමයි මට මගේ එතනදී ඇත්තම මේක මට මේ මහද්දී ඒක ඒ දවස්වල හිතුනේ ඒක වෙන ස්වාමීන් වහන්සේගේ දැනගන්න කැමති තිරුවන් තිරුවන් සරණයි ඇතරම් සති සම්පජන්යක් තියෙනවා එතන. එතකොට හතියක් ඒ කියන්නේ එතන ආශාක්‍ය සඳහා නෙමෙයි එක සිදුවෙන්නේ. එතකොට දැන් අපි තව එතනදී ප්‍රඥාව වැඩෙන්නේ නැතුව පංචපාස්කන්ධයේ උදේවායේ වර්තමානයේ ප්‍රායෝගිකව දකින්න නැතුව ඒක හම්බෙන්නේ නැතුව සතියක් ඊළඟට සිහියක් ඒකෙහි හොඳ අවධානයක් එක්ක ඉන්නේ නැද්දි ඔන්න අපට අර දැනුමත් තව පාදක කරගන්න පුළුවන්. කියන්නේ අපි දන්න වචන ටිකක්නේ දැනුම. එතකොට ඒක ප්‍රායෝගිකව අපි සක්කායදිට කැඩෙන විදිහට නැතුව සක්කායදිට තහවුරු වෙන විදිහට දැනුම අල්ලගෙන ඒකිනුත් තව මේකට උදව්වක් කරගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොමත් එක බලනකොට අන්න මේ මේ මොහතක නිවනකට කියලා දෘෂ්ටියකට යොමු වෙනවා. මොකද දැනුමත් උපකාර වෙනවා. ඊට පස්සේ දැනුම හැබැයි පද ප්‍රතිරූපකයක් විතරයි. ඊළඟට සිහියෙන් යුක්තව කටයුතු කිරීමේදී අනිත් බාහිර දේවල් වලට යන්නේ නැතුව අර ලොකු අවධානයත් එක්කත් හම්බ වෙනවා. හැබැයි නුවණ හම්බෙලා නැහැ. පුජ්‍යලයේකුගේ මැනීම ඉක්ම වෙලා නැහැ. සත්‍ය දැකලා නැහැ. සත්‍ය දකිනකොට නුවණ හම්බ වෙනකොට ඒකටත් සිහිය ඕනේ. ඒකටත් දැනුම ඕනේ. ඔන්නෝකයි තියෙන ප්‍රශ්නේ. එතෙන්දත් සිහිය ඕනේ. එතෙන්දත් දැනුම ඕනේ. එතනත් සිහියෙන් යුක්තව වීරියෙන් යුක්තව දැනුමට ගැලපෙන්නත් ඕනේ. හැබැයි එතන දැනුම ගැලපෙන තැනදී මේ සක්කාය දිට්ඨියට පහර වදිනවා. මම වැරදි කියලා. එතකොට එතනදී මම තේරුම්ගත් දැනුම මම තේරුම්ගත කෝණයකින් නෙමෙයි. අන්න පදව්‍යංජන ප්‍රතිරූපකයක් නෙවෙයි. ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක නෙවෙයි. ඒ ඔක්කොම ඉක්මවපු දෙයක්. ඒ ඔක්කොම ඉක්ම වෙලා තමයි මේ සත්‍ය දර්ශනය තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් වැඩපිළිවෙල හතින් ගත්තාම දැනුම සහ සිහිය, වීරිය ඔක්කොම හරි. නමුත් නුවණ වැඩිලා දැනුම මගේ දැනුමක් නැත්නම් මට තේරෙන විදිහේ දැනුම ඉක්ම වෙලා සක්කාය දිට්ඨිය කඩන විදිහේ විග්‍රහයකටයි බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රතිපදාව හම්බ වෙන්නේ. ත්වන් සරණයි. හොඳයි කල්යනා මිතුරුනි අද දවසේදීත් අපිට ඊ타මත්ම අගන ආකාරයක අපි කාටත් ප්‍රති ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ගෞරවනීය සාරණාංශේ අපිට මාතෘ සේවාවක් කරන්න ලැබුවා. ඉතින් අප මේ මුළු පැය දෙක කාලය පුරා ඊටමත්ම කුසල් සිතින් යුතුව සති සම්ප්‍රජානය පවත්වමින් ධර්ම ශ්‍රවණය කරමින් සිටිය. ඉතින් එසේ ඇති කරගත්තු මේ සීලම කුසල් සිත්ති අනුභවයෙන් ඒ වගේම අප මෙතක් මෙතුවක් කල ධර්ම දානමේ කටයුතු කිරීමෙන් ලබාගත් ඒ සීලම කුසලයන් ඔබ වහන්සේට අනුමೋದනා කරමින් ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බුද්ධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට ප්‍රඥාව ඇති කිරීම සඳහා මේ අපට උසිරුම් කුසල් හේතුක් වේවා කියලා. තේසේ ප්‍රාර්ථනා කරමින් ගෞරවණ සාන්වාස ඔබ වහන්සේට මෙන්න අත්සවිස්තරණ වාක්‍යයක් සඳහා තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අද දවසේදීත් සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ අපි බුදුරණවහන්සේ දාල ධර්මයේ සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් මේ සාකච්ඡාව තුළින් රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මියගේ ඥාතිට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාල කටකොළු ඥානන් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න දරණගම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේටත් දහම අවබෝධයෙන් මේ සියලු පින් උපකාර වේවා මගේ උරුදේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා ලෝක සාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන මහ යතිවරයාණන්ටත් දහම අවබෝධයේ පිණසම මේ සියලු පින් හේතු වාසනා වේවා සවන්ත සිට සජීවී දහම් සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාට එවැගේම මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා නාවික හමුදාපතිතුමා ඒ වගේම සියලුම මේ ධර්ම ප්‍රචාරය කරන්නා වූ සෑම සියලු දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍යානුභව බලයෙන් දහමින් සැනසෙන්න උපකාරයක්ම වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි